ධර්ම දේශනාව පවත්වනු ලබන්නේ මිහිරිගල නිස්තරණ ආරණ්‍ය වාසී පූජ්‍ය උදේීරියගම ධම්මජීව ස්වාමීන් වහන්සේ විසින් Thank you. අරගෙන තමයි අපි මේ ආරම්භ කරන බලාපොරොත්තු වෙන දවසේ ප්‍රශ්න විචාරාත්මක වැඩ පිළිවෙල තමයි කියන්නේ ධර්ම සාකච්ඡාව කියලා. ඉතින් අපි මෙතෙක් කල් විතර කරගෙන ගිය නිසා කවුරුත් වැඩියෙන් උදලා තියෙන අධිකිත ප්‍රශ්න ඉදිරිපත් කරන්න. ඉතින් අපි ලිඛිත ප්‍රශ්න අනුව සාකච්ඡා කරගෙන යමු. නමුත් ඒ සභාවින් ආයත අතරමඟදී වෙන මොනවාරි අදහස් ප්‍රකාශ කරන්න වෙනත් ප්‍රශ්න ගන්න තියෙනවා නම් ඒකට පැකිලෙන්නේ නැතුව මේ ප්‍රශ්න ප්‍රකාශන ඉස්සත් කරන විදිහට මම ආදරයෙන් ආරාධනා කර සිටිනවා. කෙසේ නමුත් ඒ වැඩ ආරම්භ කරන්න අපි ලිඛිත ප්‍රශ්න පටන් ගන්නවා. ස්වාමීන් වහන්සේ සීලගත පරාමාස ගැන පොඩි විස්තරයක් කරනවා. සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලගත පරාමාස ක්‍රමය ක්‍රමයේ නැතිවෙන විට තමයි සෝවාන් මාර්ගයට පිළිපන් බව අවබෝධ වන බව ඔබ වහන්සේ කිව්සේක. සෝවාන් මාර්ගයට වැටීම සෝවාන් වීම යන දෙයක් නේද? සෝවාන් මාර්ගයේ ගමන් කරන කෙනෙකු අපසු කෙලෙස් නිසා අපාය ගන්න වේද? ඒකට මේකේ මූලික ප්‍රශ්න තියෙන්නේ සීලබ්බත පරාමාස ගැන පොඩි විස්තරයක් කරන්න කියලා. සීල කියන වචනේ හැදිච්ච දෙයක් තමයි සීල භූත කියන්නේ. සීල භූත සීලබ්බත බවට මේ పూర్වේදී වෘත්ති වේදී කියලා කියනවා. ඒ සීලවක දැඩි කොට ගැනීම වැරදි කොට අල්ලා ගැනීමට කියනවා සීලබ්බත පරමාර්ථ කියලා. ඉතින් මේක අටුවාවෙන් අහුවෙත් මේක කියන්නේ අජෘත, ගෝෘත වගේ එළුවෙක් වගේ, බල්ලෙක් වගේ, හරකෙක් වගේ හැසිරෙමින් ශරීරික දුක් දීමේ කෙලස් කරන්න පුළුවන් මේ එහෙම නැත්නම් සීලය සම්පූර්ණ වෙනවා කියන අදහස ඒ කාලේ තිබිලා තියෙනවා. ඒ වගේම පංච තප ක්‍රම ඒ කියන්නේ හතර පැත්තේ නිර්වල හතරක් ගහගෙන දුර නිර්පාණ වෙලාවේ අවුලොත් ඇඟ පැවෙනවා කියන මේ වගේ කෙලස් කරන්න පුළුවන්. ඒක ඒක සර්වඥාන්ස ප්‍රතික්ෂේප කරලා තියෙනවා. ඒ වගේම ඔය කියන මේ සීල ශික්ෂාව සිදුවෙන්නේ නිර්වාණ ගාමී ප්‍රතිපදාවට අදාළ වෙන සීල ශික්ෂාව ඒක ආර්ය විනය පවතින දෙයක්. මේ වගේ දේවල් වෙන්නේ නැති නිසා ආරේදී සමාධිය ප්‍රඥාව තුළින් සීල ශික්ෂාවට සීලයට සීල ශික්ෂාව කියලා කියනවා. ඒ පරිබාහිර වූ මේ අනික්‍රමන්ත මුහත සීල දුත ඒව පරාමාස කරන ඒව දෙලියට අල්ලාගෙන ඒකෙන් කිද්දයක් වෙනවා කියලා අනිස්ථානෙ ශික්ෂේත කරගෙන සඳහන් ඉතින් ඒක නිසා මේ සක්කාය විචිකිච්ඡා සීලගත පරාමාස මේ තුන සෝවාන් වීමේදී තමයි දැනගන්නේ. මේකට නිදර්ශනයක් තමයි අපි හැම කෙනෙක්ම මේ දැනට යම් කිසි සීලයකට ගෞරව කරගෙන ඉක්මනට කරකරන ගියාට අපි ඇත්තටම නිවන් දැක්කට පස්සේ තමයි අපිට කියන්න පුළුවන් වෙන්නේ කොයි ටිකට අපි උදව් කරේ කොයි ටික අපි එන්නම් පුරුද්දට කරගෙන ගියාද කියලා. වෙන විදිහකින් කියනවා නම් චතුරාර්ය සත්‍යයේ නිරෝධ සත්‍යයට පස්සේ මාර්ග සත්‍ය ආවෝද වෙනවා. එකකම අපි කරන්නේ ට්‍රයිල් ඇන්ඩ් එකක්. තියෙන කියන ක්‍රමවලට කරන කරගෙන යනවා. හරියට දවසක් තමයි දන්නේ අපි මේ ටික කරන කියාට ඇත්තටම වැඩි වෙලා තියෙන මෙන්න මේකෙන් කියලා. හරියටම Taman අදාළ වෙච්ච සීල ක්‍රමය සෝවන් වුණාට පස්සේ තමයි තියෙන්නේ. ඒ නිසා සෝවන් වෙනකොට සීල වෘත වැරදි ක්‍රමවලට තිබුණ <clears throat> ගෞරවය ඒ පිළිබඳ තිබුණ අදහිල්ල හැල්ලා. මොනම දෙයක් කරන්න ගියත් ලෝකේ ස්වභාවය ඒක තමයි. අපි සාමාන්‍යයෙන් දෙකේ පන්ති විභාගයට ලියුවා. විභාගයට ඉස්සෙල්ලා දවසේ අපි මුළු සිලබස් එකම ඕරී කරනවා. ප්‍රශ්න පත්‍රෙට ගියාට පස්සේ ගන්නවා මේ සිලබස් එකේ කොටසයි ප්‍රශ්න කරන්නේ ඒ ටික දැනගන්න පුළුවන් නම් මුළු එකම දැනගත්තත් මාක්ස් ගන්නවා. පාස්. ඒ නිසා විභාගෙට ඉන් කරනවා කියුවාම ඒක මුළු සිලබස් ඉගෙන ගැනීම තමයි සම්මත නමුත් ටියුෂන් මාස්ටර් කෙනෙක් කාට ගියොත් එයා කියලා දෙනවා ගිය අවුරුද්දේ මේ ප්‍රශ්නේ ආව නිසා මේ අවුරුද්දේ මේ ප්‍රශ්නේ නැහැ. මේ අවුරුද්දේ මේ ප්‍රශ්නේ කියලා එයා ගෙස් කරලා ඒක ට්‍රේන් කරලා දෙනවා. ඒ ටික දැනගෙන ගියාම අර මුළු එකම පාඩම් කරපු එකට වැඩිය ස්මාර්ට් විදිහට පාස් වෙනවා. ඉතින් නිසා ඒ ඒ ළමයාට දෙකෙන් විභාගෙන් පාස් වෙන්න අවශ්‍ය කරන්නේ එදා තියෙන ප්‍රශ්න උත්තර දෙන ප්‍රශ්නපත් අදාළ ගැනීම විතරයි. ඉතින් ඒ වගේ ස්ට්‍රැටජිකලි බැලුවොත් එක එක කෙනෙක්ගේ සීල වෘත සීල වෘත නෙමෙයි ආර්ය සීලය එක එකනට වෙනස් වෙනවා. ඒක දිනේ ප්‍රැග්මැටික් ප්‍රැක්ටිකල් මීනින් එක. එතකන් හැබැයි අපි අර බයටත් එක්ක සීලෙම කරනවා. දැන් මේ භාගයට යන්න ඉස්සලා ළමයා ප්‍රශ්න පත්‍ර එන්නේ ඉස්සලා සාමාන්‍ය හැම සිලබස් එකම කව කරනවා වගේ. ඒ නිසා සීල වෘත වෙනවා. සාමාන්‍යයෙන් ඔය ආර්ය සීලයේ සඳහන් වෙන්නේ නැති අදෘත කෝපත වෙනවා. නමුත් Taman achievement එකක් ආපු දවසේ තමයි තේරුම් කරගන්නේ මේක මෙන්න මේ ටිකයි වැදගත් වෙන්නේ. මේක වැදගත් වෙන්නේ මෙහෙමයි. ගිහියන්ගේ ගිහියන්ගේ අදහසක් තියෙනවා අපි පව් කරනවා කියලා. ගිහියන් අදහස් තියෙනවා අපි පාප කරනවා කියලා. අපි මේ අත්‍යවශ්‍යමක් නැහැ කියන්නේ. ඒ හැම වෙලාවෙම ඉන්ටිජෝසිටි එකෙන් තමයි හුඟක් කරන්න බලන්නේ. ඒ නිසා සීලය පිළිබඳව මගේ වචනෙන් කියනවා නම් අර නොකිරෙන වෙදකමල පොදුච්චල් කාල 7යි 7යි ඉන්නවා. ඉතින් ගේදුරු කියන කාල 7යි 7යි නැති නිසා භාවනාවට යන්නේ මගේ සීලේ සෞත්‍ය. ඒ නිසා ධර්ම වැඩයි. නමුත් ඔය කියන ටික සමානට ඇති වෙන්නේ කියලා. ඒ නිසා මානසික සායරගේ පුති පරිච්ඡේද හතක් තියෙනවා. පළවෙනි පරිච්ඡේදයේ එක දෙකේ කෙලින්ම සඳහන් කරන සීලය ඒකෙදී පැවිද්දන්ගේ සීලය ගැන විස්තර කරලා විශාල කොටසක් විස්තර කරනවා නිහිසීල ගැන. ඒකේ පෙන්වලා දීලා කියනවා අපි කොච්චරයි දුස්සීල කියන කට්ටිය වහා නිවන් අවබෝධ කරලා තියෙනවා කියලා මුත්‍රාජානසේ කාටි. මුළු ත්‍රිපිටකයේම කියන කේසස් තේරෙම ඇදලා. ඇදලා කියනවා මේගොල්ල අපේ මට්ටමේ නැති බලන දුස්සීලෝ. ඒ නිසා ඒකකද සමාජයත් මේම ගොල්ලෝ කොහොමද නිවන් දකින්න කියලා බුදුහාමුදුරුවෝ ඉස්සරහට ගිහිල්ලා ප්‍රොටෙස්ට් කරලා තියෙනවා. බුදුරජාණන්සේ කියනවා කවුරු මොනවා කියලත් මෙයා නිවන් ලබලා කියලා. උදාහරණයක් වශයෙන් කියනවා මේ සාක්ෂි ගණපති ඉන්න කියනවා සරකාණි කියලා උපාසක කෙනෙක් අපේ වචන කියනවා බෙබි. බොනවා දිගම කිලෝ රකට බොන. බීල බීලමයි ඉන්නේ. කොහොම හරි සරකාණි නැතිවට පස්සේ බුදුරජාණන්සේ සංඝ සභාවේ ප්‍රකාශ කරන රහතන් මරණකොට සෝවාන් කියලා. මුළු සාක්ෂි ජනපදයේ මේවලු එන්න බුදුසසුන අතර කියනවලු මේ මිනිස්යා සෝවාන් මුළු සාක්ෂි ජනපදේම සෝවාන් වෙන්න ඕනේ. ඒක තමයි දීපු මිනිස්සු. බුදුසසුන අතර කියනවා ඔය ධාතු මොනවා කියුවත් සරකාණි බැලනකොට සරකාණි සෝවාන්. ඒකට අපිට සිද්ධ වෙනවා මම පෙන්දාන ශික්ෂා පදයක්. ඒ සරකාණි බුදුසසුන අතර දකින්න මැරෙන්නේ යාගේ මැරෙන්න කොච්චර කායික සුවාන්නාද ඒක කොච්චර කාලයක් කලින් ශික්ෂාපදේ රැක්කද කියන එක බොහෝම අපිට හිතා ගන්න බැරි කෙටි කාලයක්. අනිත් එක සම්පූර්ණ චමිතසමාවේ කතාව ඒකත් ප්‍රසිද්ධයි. ඒකෙදි තියෙන්නේ කුසල රජුගන් තිබුණා ඔය අපේ කියන සත්‍වාදී ප්‍රශ්න වගේ පලාපිත ඒ වගේ නිතර එන ආරවුල. ඊට පස්සේ අනිත් එකට පත් කරලා කිව්වා මම ඔයාලට බලය කර දෙනවා ඉස්සරහට ගලා ඉන්නේ කියලා සම්පූර්ණ මිනිහා කිව්ල බොහෝම ලස්සනට ඒක මේ සිවිල් යුද්ධ නතර කරලා අපව ආපුවාම කොසල් රජු කියලා දෙන උඹට දවස් 7ක්ම රජසප දෙනවා. දැන් රාජ්‍ය භාර දෙක නෙවෙයි මේ රාජ්‍ය කියලා ඕන සපතක් පාවිච්චි කරන දවස් 7ක්. ඉතින් ඊට පස්සේ රජුරෝ විශේෂ සැලකිල්ලක් විදිහට නැතුමේ ජයමේ වෛමේ දක්ෂ සුරූපී නලගණක් දෙනවා දවස් 7ේම මේ සාන්තිකී අනසිමාගේ සැපපිනිස පාවිච්චි කරන්න කියලා. මෙයක් කරන්නේ පුළුවන් තරම් සම මට්ටමකට තියාගෙන පුළුවන් තරම් මත්ද්‍රව්‍යයි ආහාරයි එතන යාමේ විනෝද ගමන. ඒ දවස් හතේ අර ලේඩි ඒ නාටකාංගනාව නර්තනා සිංදු කියන මෙයා සන්තෝෂ කරනවා. හත්වෙනි දවසේ උදේ 10ට විතර මේ සන්තිස්තුමා රජා පිට මඟුල්ලට අවුල ඇඳලා රජ කෙනෙකුට වාරනවා. අර පිළිසත් එක්ක යනවා වෙන පුරයන් කෙලෙකට. බුදුරජාණන් වහන්සේ අනන්ත ස්වාමීන් වහන්සේ පිටුපාදේ අනිත් පැත්තට එනවා. මෙයා හොඳටම බීලා. අතව දෙන්නේ හොඳටම බීලා. ඒක නිල බුදුහාමුදුර දකින්නකොට ඔළුව පහත් කරලා ගෞරව කරනවා. බුදුරජාණන් වහන්සේ දැකලා ආනන්ද හාමුදුරනේ කියන ওই මිනිස්සු අදම පහත් වෙනවා අදට පිටුපස්සට. කියනකොට ළඟ ඉන්න මිනිස්සු කියනවා මේ බුදුරජාණන් වහන්සේ මේන වචන කතා කරන මිනිස්සු කියන්නේ හොඳටම බීලා එකක්කොට රජාජුනගෙන ඉන්නේ. ඒ නිසා අදමනේ වන්දනා කරනවා අද පිරිනම් පාන. ඒක ඔක්කොමලා යවදාහනේ මන් දෙලා යනවා මේ මොකද කියන්නේ. ඒ කීප් එකකින් ඉවරයි. මෙයා යනවා උයනට. දිවස් කීපයක් ගහලා අර නාටිකංගනාව නැසන. නාටලා නාටලා නාටලා ඉතින් මෙයා හොඳ බීමතේ කාලා බීලා ඉන්නේ සමවයකට ඇතුලේ වේදිකාව පුදුම අර කාන්තාව මැරිලා. ඒකට වෙන්නේ අම්මන්ගේ ඇනොරෙක්සියා කේසයක්. නොකාම වී නටලා තියෙන දවස් හතරක්. මැරුණාට පස්සේ ඔක්කොම හිතනවා මේ නාටකයේ කොටසක් කියලා බල්ල පොඩ්ඩ නැතිලා. කටත් අරගෙන එහෙම නැහැ. අර මනුස්සයාගේ බීමත් කමේ ගිහින් බැලුවට පස්සේ එන ෂොක් එකේ එයා අවුරුදු දවස් හතරම නලවපු පිනවපු මේ නාටකංගනාව නැරිලා පිටකම් නැරිලා. එතනින් සීන් කියලා. මනුස්සයෙක් එනවා ෂොක් එකක් මොන්නම තාලෙම නැතර. එයා කල්පනා කරනවා බීර දැන් බෑ දැන් බීර ඉන්නේ. බීරෙන් සමීපයක් ඉන්නේ. මේ ආලෝකෙ මම කල්පනා කරන බුදුහමෝගාට තමයි යන්නේ. මෙයා කෙලින්ම අර බීමක් පිටි අර සීන සම්පූර්ණ අවුල පිටි සර්වසනිකාට. ගියාට පස්සේ සර්වඥාන්සේ හතරපද ධාතාවක් දේශනා කරනවා. සම්පති ගියදී ගියා. එන්න කියන්නේ ගැන ඔබට කියන්න බෑ මට කියන්න බෑ. මේ தත්ත්වයකදී වර්තමානයේ හිත ගලවන්න පුළුවන් නම් ඕකට තමයි මම කියන්නේ කියන්නේ. ඒක අහන්නට පාත්. රහත් ලෙවල්ලා යා කල්පනා කරලා බලනවා. බලනකොට අවශ්‍ය කියලා. තව බොහොම සුළු වෙලාවක් තියෙනවා. එතනදී මුද්‍රණාන්තේ අවශ්‍ය ලගන පිරුණා. ඊට පස්සේ දරුවචනාදී ඩික්ලරේෂන් එකක් දෙනවා මෙයා පාත්‍රයි. ඉතින් දැන් අලියවුලයි රජාඳුන් පිටේ ඉන්නේ. දවස් හතක්ම ඒ ප්‍රීති සම්භෝගේ ඉඳලා තියෙන්නේ මේ එන කාට මොන මොහොතකට ඉස්සෙල්ලා බීමට ඉඳලා තියෙන්නේ. ඊට පස්සේ හදතන් කියනවා අලංකතෝ චේප චේපි සමංචරේය ගත හිත අලංකාර කරගෙන හිතියත් සම්චර්යාව දන්නවනම් මං කියන්නේ වචන තේරුම් ගන්න පුළුවන් නම් එහාට හත් වෙන්න පුළුවන්. ඉතින් ඒක තමයි දෙකයි කියන්නේ වගේ තියෙනවා අනිවාර්ය පහක් හයක් අදවලා. ඒක පේන කියනවා මේ අපි මේ හිතාගෙන ඉන්න මේ පංචිල් ගන්න ඕන සමානයක් ඉන්න ඕන දසසිල් ගන්න ඕන මෙච්චර කල් ඉන්න ඕන කියලා සීලයේ සිල්පද ප්‍රමාණය හෝ කොච්චර කාලයක් සමාධිගත වෙන ඉතලා සිල් රකින්න ඕනද කියන එක බුදුහාමුදුරු කිසිම තැනක දෙපැයි කරලා. මේ සියලුම විස්තර කියලා මහසිසයිඩෝ කියනවා මම මේ ටික ඇදලා දැන්නේ මොකටද? මේ අපි භාවනා කරන සුදුසු නැහැ කියලා ගියෝ තමන් විසින්ම පාත්තල හලකන එක නැති කරා. මේ කෙපිටි දෙන්න තොරතුරු. හැබැයි මම එකක් කියනවා. මම කවදාකවත් සීල අනුකල කතා කරන කෙනෙක් නෙවෙයි. අද ආයතනියොත් 99ක් මෙතන ඉන්නේ සීල ටිකක් කියනවා. ඒ නිසා මම ඔය කියන්නේ නිකන් සහැල්ලු කරන තරකට කතා කරනවා නෙවෙයි යම් කිසි සීලයක් දිනෙකින් රකින්නවා නම් ඒක පුංචි වැඩක්. දීක කියන්නේ සිල්ලා කියන පුළුවන් තරක් නෙවෙයි. ඒ නිසා යම් ප්‍රමාණයක රකින්නවා නම් ඒක පිළිබඳව තමන්ම හොඳ එස්ටිමේට් එකක් තියන්න. ධානයේ සීලේ සමාධිය ප්‍රඥාවගේ ප්‍රතිඵල ගන්න පුළුවන්. ඒකකට කවුරු හරි කියනවා නම් උඹට සිල් රකින්න උඹට සම්බහාම කරන්න බෑ. උඹට මෙහි මේ සිල් රකින්න ඕන කියලා. එහෙම කියන කාටවත් බුදුහාමුදුරුවෝ විදහාට බලය තියෙනවා. Taman දැනගන්න ඕනේ Taman ඊට වැඩිය අද සිල්ලන්නවා. අදට වැඩිය හෙට. ඒක ඉන්වෙස්ට් කරලා ආයෝජනය කරලා සමාජයේ ඒක ධර්ම කරනවා. ඉතින් ඒ නිසා මේ සීලබ්බත පරාමාස කියන එක අර්ථකථනයේ එක එක වෙලාවට හැටියට වෙනස් වෙනවා. මෙන්න මේ වචනේ ගත්ත ක්ලේශි. අන්න වෙලාවම අපේ සීල අදි සීලයක් වෙන බවට වඳුරනවා. ඉතින් චුනට වැඩි හොඳ එකක් වෙන්නේ. එච්චර. අපි අද පටන් අරගත්ත පන්සිල් වලින් පන්සිල් ඇති කියලා හිතන්නේ. පංචිල් ඇති තමයි. නමුත් අපි හිතන්න ඕනේ අපිට බැරිද ආජීවත්වමක සීලයක් ගන්න. ආජීවත්වම සීලේ නම් සම්බන්ධ මට බැරිද අකසීලයක්. නව සීල, දස සීල, සාමනේ වෙන්න උපසම්පදායි. හැම වෙලාවෙම මේක සුද්ධ පිරිසුද්ධ ඉදිරියට යනවා නම් ඒ හොඳට පේනවා අපේ පැවැත්ම දිනුන දිනුන. සීල අධිශීල ශික්ෂාවක් කරගන්න සමාධියක කියන චිත්ත අධිචිත්ත භාවනා කරගන්න ප්‍රඥා අධිදාන අධි ප්‍රඥාවක් වෙනවා. නිසා මෙන්න මේ සීල ලේයර් එකයි මෙච්චර තමයි සුසුසුකම කියලා එහෙම ඩිෆිනිෂන් එකක් නෑ අදුම ලංසෝ 500. බලංගොඩ ආනන්දමය කියනකොත් පිළිගන්නවා ඊළඟ තුනා ජීවනාට පස් වැඩි අමාරු පැවිදිච්චාම නිවන් දකින්න. ඒක නම් කලින් නම් දැවිද්ද මන්දුත්සාහ කරනවා. මොකද පැවිද්දට රැකීතු සිල්පත ගොඩාක් තියෙනවා. රැකුන් නැත්නම් බලාපොරොත්තු ගොඩක් සුන්දරලා බලාංගා පස්චාත්තාපති. සීල ගිනිය ගන්න මට මෙච්චරයි කියන්නේ. ඒකත් අරන් අමාරුයි. ඒ ටික රැකනවා මෙයාට පුළුවන්. හරි කියලා හිතන්න. පැවිදුනාට පස්සේ උඟාවක් අපේ සිවුර දකින්නකොට ඒක මිනිස්සුන්ගේ සද්ධාහනයේ චරිතයක් නොවුනොත් මට ආපස්සට ගහලා හිතනවා අනේ මම නිසා මිනිස්සු මේ වැඩි අදහසක් ඇති කරගත්තා. මම බුදුහාමුදුරුවෝ නියෝජනය කරේ නැහැ. ධර්ම නියෝජනය කරේ නැහැ. සංඝයා නියෝජනය කරේ නැහැ කියලා අපිට හරියට තියෙනවා පස්සක්ක. ඒ නිසා පැවිදි වෙනකොට හරියටම Taman දැනගන්න ඕනේ මෙන්න මේ කොන්දි විදිහට නම් අස්සක් කරේ. සාමාන්‍යකම කියලා කියන්නේ මෙන්න මේක ඒකමම රකින්න. බැරි නම් මිස්ටික්කසන් කරපු ගම ඒ කරපු දේ දීතුම නැති ගම ඉතින් ඒකට හතරක් කුණ්‍යක් ගැලුවා වෙනවා රවුම් හේකට. නිවැරදින්නේ. එසේ හැම වෙලාවෙදීම ඉහළ සිල්ලට යන්න යන්න නැහෙන රළු වීමක් අවශ්‍යයි. මොකද මේ පහත් පන්සිල්ලක තියෙන එක නඩුවේ ලොකු වගකීමක් තියෙනවා. ඒක දැක්කේ නැත්තම් ඒක අපිට කරනවා. අපිට තමන්ගේ මානසිකත්වයේ ආත්ම විශ්වාසය හානි කරන නිසා හොඳට ඉඳගෙන කරන්න. ඒ නිසා ගිහියක් තමයි ලේසි. ඒක හරියට කියනවා නම් තරුණ කාලේ පුංචි වයසේ සතිය පිටවන්න හරි ලේසියි. මෛත්‍රී කරන්න හරි ලේසියි. නොකරන්නේ කවුද? පොඩි කාලේදී මේම අපි සතුටුමත්. මේම අපි ළඟ මෛත්‍රියක් තියෙනවා. නමුත් මේ අපි යෙදෙන බොහොම අඩුයි. වයසට ගියාම තමයි යෙදෙන්නේ. ඒකත් අපේ කැරියර් එක රවුත් වෙන ඉඳලා. ගොඩාක් අත්තරද වෙලා. ඉතින් සූත්‍ර කරන්න අමාරුයි. ඉතින් හැම වෙලේම තියෙන හරි පැරඩොක්සිකල් සිටුේෂන් එකක්. ඒ නිසා අපිට හිතා ගන්න තියෙන මේක පර්ෆෙක්ට් සිටුේෂන් එකකට ලඟ හම් වෙන්නේ. අද තියෙන තැනදී ටිකක් හොඳ කරගෙන හොඳ කරගෙන හොඳ කරගෙන යන්න තමයි තියෙන්නේ. ක්‍රියාශීලී කියන්නේ මනසාල ශේෂ්ත්‍රයක්. ඒක කවදාකවත් සෝවන් වෙනකම් අංග සම්පූර්ණ වෙන්නේ. සෝවන් උනත් මේ ප්‍රශ්න අහන අන්තිමට සෝවන් මාර්ගයේ ගමන් කරන කෙලෙකු ආපසු කෙලෙස් නිසා අපාගාමී වේද කියලා. මේ සෝවාන් මාර්ගය ගමන් කරන කෙනායි සෝවාන් වලට පත්වීමයි දෙකක්ද කියලා ප්‍රශ්නකුත් තියෙනවා. මේකත් බොහොම මොකද කියන්නේ? වාදිර සුදුසු ප්‍රශ්නයක් තේරවාදී තුළ උදාහරණයක් වශයෙන් කියනවා නම් අපි අෂ්ටාර්ය පුත්‍රල මහා සංඝ කියලා ආර්ය පුත්‍රල අටදෙනෙක් ගැන කතා කරනවා. සෝවාන් මාර්ගස්ස සෝවාන් දාස්ත සකදාගාමී මාර්ගස්ස සකදාගාමී පලස්ත අනාගාමී මාර්ගස්ස අනාගාමී පලස්ත ආර්යත් මාර්ගස්ත ආර්යත් පරස්ත. ඒකට අපිට ප්‍රශ්නයක් තියෙනවා කවුද සෝවාන් මාර්ගස්තය කවුද සෝවාන් පරස්තය කියලා. පරස්තය කියලා කියන්නේ සෝවාන් ඵලයට ප්‍රතිචික. ඒතර සෝවාන් මාර්ගස්තය කියලා කියන්නේ සෝවාන් වෙන්න කටයුතු කරන එක. ඒකෝට යාගේ අඳුම සංසය මොකද්ද? තෙරුවන් සරණ ගියේ. තිසරණ සරණ ගිය හැම කෙනාම සෝවාන් මාර්ගයේ. ඊට පස්සේ භාවනා කරන්න පටන් ගත්තත් නැති වුණත් එයා බුදුන් සරණ ගියාම ඒ මාර්ගයට වැටෙන්නේ. ඉතින් යාර කියන්නවා අඩුම සෝවාන් මාර්ගස්ත්‍ය තිසරණ සම්පූර්ණ කරනවා. ඊට පස්සේ එක එක ගුරුකුල විවිධ විදිහට මතකල කරනවා මේ කියන මතේ. තිසරණ සම්පූර්ණ යන හැම කෙනෙක්ම සෝවාන් මාර්ගස්ත්‍ය කියන එක වචකම නන්දසිරි ස්වාමීන් වහන්සේ කන්‍යාමාන සුමංගල ස්වාමීන් වහන්සේ හරියට මතක කරගන්නවා. අදවලන්සේ සෝවාන් මාර්ගස්ත්‍ය කියන්නේ වැඩියට බහුද නැහැ. කියන්නේ පාරට ගොඩ වෙච්ච එක. පාර ඉවර කරපෙක නැහැ. ඉවර කරපෙක පලස්තයක්. මහසී සයිඩ් මේක අරගෙන කතා කරලා කියනවා අදුගානේ පච්චේ පරිග්‍රහණය කියන්නේ. චුල්ල සෝතාපන්න කියන තමයි අපි ඒකට සාමාන්‍යයෙන් පොතේ සඳහන් කරන්නේ එතෙන්ද ගියොත් නම් එයා අර සාමාන්‍ය සරණ සීතන කරන යාර වැඩි දැන් මේ කෝච්චිය වෙච්ච එකට නැගලා වගේ. වැඩකට අහු වෙලා ඉන්නේ. එහෙමනම් කියන්න පුළුවන්. නමුත් ඒ වුණා ඒ පුද්ගලයා තව ඉදිරියට ගිහිලා උද්‍යප්පේ ඥානෙ මට්ටමට ගියොත් විතරක් තමයි සාමාන්‍යයෙන් මෝරලා කියන්නේ. එක එකන එක එක මත ඉදිරිපත් කරන ඒ නිසා සෝවාන් මාර්ගත්‍ය පිළිබඳව විරුද්ධ මාතෘකාවක් තියෙනවා. ඒක සෝවාන් මාර්ගත්වය තමයි භාවනා කරන හැම කෙනෙක්ම. මේ මාර්ගයට පිළිපන් නැත්තො වැඩ ඉවර කරන්නේ නැහැ. ඉතින් එහෙම කෙනෙක් කතා කරන්න පුළුවන් නේද? අපිට කියන්නේ නෑ කියන්නේ. ඔව් කියන්නේ. ඒක නිකන් අනන්තරිය කරපුවම වෙන්නේ ඉඳී තියෙනවා. ඒක නෙමෙයි ප්‍රශ්න තියෙන්නේ. මේ ප්‍රශ්නේ අහන්න ඕනේ මෙහෙමයි. සෝවාන් පලස්කයාගේ අකින් ඉන්න පුළුවන් අපේ කරගමු ගන්න. අපි දන්න විදිහට අනන්තරිය අවශ්‍ය කරගමු වෙන්න බෑ පංචපද පාඩ දෙන්න. ඒක සර්වඥ දේශනාවේ සඳහන්. මේ වචන සූත්‍රයේ වචන සූත්‍රයේ කියනවා සෝවාන් විචක්ත වෙනම ගාථා 17න් 12ක් හදාගෙන අන්තිම බුදු ගුණ දහම් ගුණ. එනයි යම් කිංචි කම්මං කරෝති පාවකං කායේන වාචා උද්දචේතසාව අබබ්බෝසෝතස්ස පටිච්චාදාය අබද්ධකාදිත පදස්ස උත්තර. කියන්නේ මාර්ගස්ක සීක පුද්ගලයාගේ යම් කිසි අපකර්මයක් වෙනවා කායික වාචික මානසික. ඉතින් තුන් දුරෙන්ම අහුදල්ලා. යම් කිසි කම්මක් කරෝචි භාවකම් කායේන වාචෞදිස අමබ්බෝසෝ තස්ස පරිත්‍යා. එයාට එකයි කරන්න බැරි කරපු බව වසන් ගන්න බෑ. අනිවාර්යයෙන්ම තව කෙනෙක් ළඟට ගිහින් කියනවා මම කියන්නේ වැරද්දක් වුණා සමාවෙන්න. ඒ නැත්තම් කම්පල්සරි කරන්න. පුතඥය වැරද්දක් වෙච්ච ගමන් හංගන්න තියෙන ක්‍රම වෙනවා. ආර්යයන් වහන්සේනමක් වැරද්දක් වෙච්ච ගමන් ඉලි කරලා වෙච්ච වැරද්දට පිළිසකර කරනවා. එච්චරයි ගොවන් වෙච්ච නෝඩ එයා අබහුවේ වෙනවා වැරදි වහන්න. ඒක නිසා මම මේ බය කරන්න පුළුවන් මට කට්ටියට කියලා අපි කවුරු හරි වැරද්දක් දැකලා ඒ මනුස්සයා පිළිබඳ පහත් කිරීමක් ඇති කරනකොට ඒ මනුස්සයා සෝවාන් වෙච්ච කෙනෙක් නම් අපේ ගමනට බාධායි ආවිය කොහොමද කියන්නේ. අපි දන්නේ නැතුව ගිහිල්ලා ආකයන් හයි ටෙන්ෂන් බයිකක් අල්ලනවා. රජුනුත් ගියා. අපි හිතන්නේ සෝවාන් වෙනකොට කිසිම වැරද්දක් වෙන්න බෑ. පර්ෆෙක්ට් හරියට ඉර ගහපු කැටි ඉන්නෝනේ. ඒත් මේ ගාතාව දෙනවා සෝවාන් වුණාට පස්සේ කායින වාචා උද්දේශ සාව ඕන වැරද්දක් කරනවා. වැරද්දක් වෙච්ච ගමන් අපි ගිහිල්ලත් ඕ මොකද මේ වැඩේ කරලා තෝ හැම ගහන්න ඕනේ කියලා අපි නීති අතර ගත්තොත්. ඒ මිනිස්සයා ඒ වැරද්ද කරන්නේ ඉස්සලා සෝවාන් වෙච්ච කෙනෙක් ඉඳ තියෙනවා කියනක දැනුම තියෙන නිසා අපි දැනගන්න ඕනේ අපිට ආර්ය උපවාදේ වුණොත් මේ ජීවිතේ නිවන් දකින්න තියෙන අවස්ථාවක් තියෙනවා. ඒ නිසා වැඩ කරන කෙනා බලුකුක්ෙක් වුණා. භාවනා කරන පිස්සෙක් වුණා. මොන වැරද්ද කෙරුවම අපිට පුළුවන් කරුණාවෙන් කියලා දෙන්න මට හිතෙනවා ඔයාට මේක කියන්න ඕන කියලා මම කැමැති බාර ගන්න. දඬුවම් කරන්න හෝ යාගේ දේවල් විනිශ්චය කරන්න අපිට ඒ බුදුජානනාංශයේ නෑ ලංකාවේ සිහියක් අපේ අටුවාවේ සඳහන් වෙලා තියෙනවා. ගුරු හාමුදුරුවෝයි ගෝල හාමුදුරුවෝ දෙන්නා. බුදුහාමුදුරුවෝ ගොඩානු දෙන්න පිළිපාතය. පිළිපාත යන උදි කැඳ දෙන්නවා. තමයි ගහන්නේ. මොකද බුදුහාමුදුරුවෝ කියන විශාල බඩදැවිල්ල උදේ වෙනකොට වෙන්නේ. ඉතින් ඒ ස්වාමීන් වහන්සේ පිළිපාත ගියාම උණුහුම කැඳ හැන්දක් හම්බෙනවා. මේ ආමුදුරුවෝ හිතනවා දැන් මේක සවුම ඇවිදලා එනකොට නියුනොත් ඒක ඇඟට හොඳ නැහැ. ළඟ තියෙන දර ගොඩක් ආවට කියලා වාඩිලා පාත්‍රයෙන් බොනවා අර කැඳ උගුර. ඒක හරි කුණයි. ඒකට පිටිපස්සෙන් යන හාමුදුරුවෝ මේ නාකිය කරන වැඩේ ගමද ගිහිල්ලා හරි ඉඳගෙන පහතරෙන් බොනවා බලන්න අපිටත් ඉන්න වාසිය හම්බෙන්නේ නැහැ කියලා තරහක්. පිටිපස්සෙන් හාමුදුරුවෝ තරහක් කියනවා මෙයා නිවතන් දෙනකම් හදිසි බලන්න. කියලා තරහින් ලුදු හාමුදුරුවෝ ගන්නවා. මොකද එයා රහතන් වහන්සේ. දැනගෙන ඉන්න වාසිය ඉවර කරලා ඔක්කොම කරලා ආපහු අර ස්වාමීන් වහන්සේ යනකොට භාවනාවට ලෑස්ති වෙනවා. ඊට පස්සේ ආයසුන් කොහොමද මම ආවේ දුක්ඛාන සෝදුක්ඛාන කියලා දැන් ඔබ වහන්සේ මොන වගේ අදහසක් ඇතුළත පැවිදිුනේ මේ දැනගෙන මට මේ කියන රහත් වෙනවා සතරට ඊට මොන වගේ බාහනද කරා මම කරන්නේ මේක මම ඔක්කොම අහනවා මම මේ කියන්න ආවේ ආයසුන් දුන්නේ යම් කිසි කට්ටකට ඇවිල්ලා ඉන්නවා ඔයින් යහට මහන්සිලා වැඩක් නෑ වහන්සි වෙන්න ඕනේ නෑ කියන්න ආවේ කියලා කියනකොට පොඩි ආයසුන් තේරෙනවා මේක මොකද්දෝ වැරද්දක්. ඒ ස්වාමීන් වහන්සේ වැරද්දක් වෙන්නේ. උඹන්ට පිටෝසි භාවනා කරලා උඹන්ට දැන් හරියන්නේ නැහැ. ඊළඟට පුඩි හම්සෝ දැනගන්න මේ ආවෙම විශේෂ කණිවිඩයක් කියලා වැඳලා වැඳලා අහන්න මොකද කියන්නේ. පුබුවහන්සේට උදී මම කැඩබුණ කොට මං කිරි ද්වේෂයක් ආවයි. මේ නිසා ඔබ වහන්සේට මේ ආත්ම නිවන් දකින්න අවස්ථාවක් නැති. ඒක වචනයක් කතා කරලා තියෙනවා. එතකොට කුටි හම්බුව දැනගන්න මගේ ඇති ආර්ය උපාදයක් වෙලා තියෙන්නේ. මේ ආර්යයන් ආශිකම සමාව ගත්තොත් හරියමයි. ඒක තමයි ආර්ය උපාදේ කතාව. ඊට පස්සේ ධන ගහලා කරලා කියනවා ස්වාමීන් වහන්සේ මට සමාවෙන්න. ඔබ වහන්සේ අපිට සමාව වෙන්න ඕනේ අපි භාවනා කරන්න නැත්නම් මගේ ඇති මේ වචනයක් කියනවා. මට හිත තරහ ගියා. ඒ වහන්සේ කරපු වැඩේ. නමුත් මම දැනගෙන හිටියේ නෑ ඔබ වහන්සේට මෙච්චර උසස්. ආධ්‍යාත්මික පැත්තක් කියන්නේ නමුත් මම ඔබ වහන්සේට වැඳුත් ඔබ වහන්සේ මට සමාව දෙන එක ආර්ය ගුණයක් මට අනුකම්පා කරනවා පසුඳ පිළිසල වන්දනම සමාවයි ඊට පස්සේ ලොකු සමාධිය රැකෙනවා ඊට පස්සේ භාවනා කරන්න උත්සාහ කරනවා ඉතින් ඒ නිසා අපි මේ භාවනා දෙකක් වැඩ කරනකොට අපි එක එකයි බොරුවයි අරිමේ වැරදි හිතේම ඒ වැරදි දිහා බලනකොට අපි පවුලේ සහෝදරයෙක් හදාගන්න අදහසින් බලනවා මිස අපි පොඩි එකෙක් වරද්දනකොට මරන්නේ ඒක කාටද වෙනස කරන්නේ? වැරදි අදහසක්. ද්වේෂිකෙන් හීනමානකෙන් බැලුවොත් මේ සාමාන්‍ය මිනිස්සුත් එක්ක හැදෙනවා වගේ නෙවෙයි යෝගාවචරත් එක්ක හැදෙන්නේ. කොයි එකනෝ කොච්චර පින් කියන කෙනෙක් කියන්නත් බෑ. කොයි කෙනා ධ්‍යාන ලැබලා කියනවා. කොයි කෙනා දුවන්නලාගේ අපි හිතන්නේ සෝවාන් වෙච්ච ගම රැස් වී දෙන්න ඕනේ මෙහෙම නේද? ඒකනේ අපි හදලා තියෙන චිත්ත. අනන්තවත් අපේ කතාවල් පෙන්න දෙක තියෙනවා. රහත් වෙනාට සෝවාන් වෙනාට මොන්නම වෙනසක්වත් ඇති වෙන්නේ ඇත්තටම ඒ ඇත්ත පෙන්වන්නේ. උත්සාහ කරනවා සාමාන්‍ය විදිහට ඉන්නේ. ඉතින් ඒක නිසා අපි හැම කෙනෙක්ම සාමාන්‍ය පවත්තන කොයි එක්කන කොහාද කියලා දන්නේ නැති නිසා සාමාන්‍ය කවුරුනි සාමාන්‍ය වැරද්ද හදලා දෙන අදහස. දරුවෙකුට සහෝදරයෙකුට එහෙම නැත්නම් තමන්ගේ නිවන් කියන්නේ වැරද්දක් හදලා දෙන ස්වරූපෙන් කියනවා මේ කල්චර් අපි එටිකට්ස් යන කතා කරා. නැත්තම් එන්නේ මොකද්ද? අර නොදැනුවත්වම වචනයක් කතා කරලා තමයි ඉදිරි ගමන සම්පූර්ණයෙන්ම මේ ආත්මයට කැන්සල් කරගන්නවා. සාක්ෂික නැති කරගන්නවා. ඒක ලැබනවොත් ලැබන ආත්මය වෙනකොට නැති වෙනවා. හරි පුවාද කර්මය. නමුත් එන්නේ ඉන්නේ නේද? බලුවන් තරම් ප්‍රවේශම් වෙන්න ඕනේ. ඒ කියන්නේ අපි අවුරුදු 50කට ඉස්සර ලංකාවේ හිටියොත් කිසිම කෙනෙක් කාර්ය තත්ත්වයකට පත් වෙන ඕනෙ කෙනෙකුට බැන්නට බලන්න. දැන් බෑ. දැන් බෑ. මොකද අපි දන්නේ විදිහට සිංහල බෞද්ධයම නෙවෙයි. මේ අනික් රටවල ඉන්නේ ක්ලේම් කරනවා අපි බෞද්ධුනි ළඟට තමයි හැබැයි මට මේ මේ ඥාන තියෙනවා කියන්නේ. ඒක අපිට ඩිනයි කරන්න තරම් අපි ළඟ නැහැ මේ ශ්‍රද්ධාව. අපිට තියෙන වෙන්න පුළුවන්. අපිට වෙරිෆයි කරන්න බෑ සරල. ඒකට ඒ කරගෙන යන්නේ ධර්මක මේ සකාදිට ඒක නෑ කියන්නේ ඔක්කත් අයිතිවාසිකම් කරනවා මොකද අපි ළඟ නැහැ. ඒ වෙරිෆයි කරන්න පුළුවන් මේකක් නෑ. ඒක නිසා සීලබ්බත පරාමාස ගැන කතා කරනකොට එකක් අපි නිවන් දකින සාකල් අපේ සාමාන්‍ය කියන හීනමානිය අපි අපි ගැන පහත් කරලා සාකච්ඡා කියනවා. ජනරලි. ඒ නිසා අපි මෙතන මෙතනවා මට හරියන්නේ නැතුව හීන වෙලා. එහෙම නැත්නම් මේ මගේම දෝෂේ කියලා අපි පහත් කරලා කතා කරනවා. ඒකත් නැති කරගන්න ඕනේ අපි මේ කරගෙන යන වැඩි. ලෝකෙ මෙච්චර සතුන් මරද්දී අපි මේ සතුන් නොමර ඉන්න නැත්තට. මේ ලෝකේ හොරකම් කරද්දී අපි දානයක් දෙන්නේ කියලා. ඔකේ කාම මිත්‍යාචාරය මේ ඉස්සරෝ උත්සව කෙරෙන්නේ. අපි කොච්චර මේකට සැලකෙනවද? අපිට වචනයක් කොත් අපි ගිහින් සමාව ගන්න. ඉතින් මෙව හෙල්ලන්නේ පරිජිල්පත කෝ රචනා කරන රක්කදී ඉන්නේ මිනිහ තුල නම නම වදිනවලු. ගිහියෝ වන්දිල් වන්ට කියලා. කාස්ටි දන්නේ. ඉතින් ඒ කර්ම කොට හදයක් අපි අන්ති පුරුෂ ප්‍රහාරන්නේ හැම කෙනාටම මේ කරන්නේ ළඟදී ඉහළට බලන්න පේනිලා. කකුලෙන් අදින්න ඕන කෙනෙකුට පුළුවන් පුළුවන් නම් තල්පත. පුළුවන් නම් තව ඉස්සරහට දාලා එනකොට ගමන්ටත් ලාභයි අනුන්ටත් ලාභයි. නිසා භාවනා කරන අතර එකිනෙකාගේ ලොකු මේ ගෞරවයක්. ගෞරව කියන්නේ ධර්ම ගෞරවය කියලා එකක් කියන්නේ. පුද්ගල ගෞරවය නෙවෙයි ධර්ම ගෞරවයක් තියෙනවා. ඒකෝට අපි මේ ඔක්කොම නිකන් අර බයිසිකල් රේස් යනකොට පිටක් එකට යනකොට තල්ලුවක් එනවා කියලා කතාවක් අහගෙන. සජීව පරිවර කට්ටිය එකට යනවා යනවා. ඔය ගිය කාම පීනනකොට ඉකිරෙනකොට ඇරෝහෙඩ් ෆෝමේෂන් එක නිකේන්නේ. ඒ පැටර්න් එකෙන් හැදෙනවා එඩි කරන්ට් එක. ඒකට බැලිය එකක් ඇදලා. ඒක භාවනා කරන හැම වෙලාවෙම බලන්න ඕනේ රාග හරි. මේ ධර්මයේ පස්සුනානේ මිනිසු කන්නේ කරන කතාවක් නෙමෙයි. මෙයා කරන්නේ අනාගතය හිලා. කුලින් අදින එක නෙවෙයි කරන්නේ. පුළුවන් විදිහට සම්පූර්ණ මේ කියලා කිව්වම ඔය සීලබර පරමාර්ථයෙන් එන්න තියෙන අවකපන දේවල් අඩු වෙලා එකිනෙකා එකිනෙකාට උදව් කරගෙන යන්න පුළුවන්. ඒක නිසා සීලබ්බත පරමාර්ථ කියන වචනේ සම්‍යක් දෘෂ්ටි වගේ එතන එතන සකස් කරගත යුත්තා. අපි නිතරම බලන්න ඕනේ සීලේ අදි සීලයක් බාටපත් වෙනවා. මම මේක වෙන විදිහකට උපමාවක් කියනවා නම් අපි හිතන්නේ කාර්යයක් මඩ දෙන්නා කියලා. කාර්යයක් මඩ දෙන්නා බැරි කියන ජැක් එකක්. අපි ඉඳන් අද ගලක් කුල දෙන ජැක් එක ගන්න. ගහපුවම ජැක් එක පොළොව යස් කරනවා කාර්යක කැඩිය පොඩක් ඉස්සෙනවා. ඉස්සරහට පස්සේ මේ ඉච්චිච්ච ක්ලියරන්ස් එකට දීකොටයක්වත් ගලක්වත් නැතුව තිබ්බොත් ආය කාර්යයක් ඇවිල්ලා ජැක් කාලා තිබුණටදී මඩකට අවුල් වෙනවනේ. ඒ නිසා අපිට සිද්ධ වෙනවා මේ ක්ලියරන්ස් එකට දීකොටයක් හරි ගලක් කරතිලා දැක්ක රිලීස් කරොත් කාර්ක වෙන අංගලජ්ජාට ඉහිලෙල නතර. කොටේ තිබ්බ නිසා. ඊට පස්සේ ඒක උදේට ගහුවා තව ටිකක් chance එක ගන්න පුළුවන් නැතුව කොච්චර උසුස්ස ගහුවත් අර ක්ලියරන්ස් එකට මොනවාරි රිනිගේ වෙ නැත්නම් වාසියක් එන්නේ. ඒ වගේම කරනකොට කරනකොට ගන්න තමයි ඉන්නේ. ඒ වගේ තමයි අපි වැඩ කරන යනකොට සමාධියක් එනකොට නිතර කල්පනා කරන්න පොඩි ක්ලියරන්ස් එකක් එනවා. ඕකට සීලේ පොඩ්ඩක් වැඩි කරන්න. සීලේ දැකියා ගන්න. අට සීල තිබුණා නම් නවසේ දසදී වලට යකි ගන්නද පාත් කරුවොත් ආය අතෙන් තමයි වැඩි. මඩගොඩ සමාවුනේ. ඒසක් කියනස එනේදී නේන වෙලාවේ තල්ලු කර කර ගියොත් අපිට තේරෙන්නේ නැහැ එනේන සමාධියට මේකේ ප්‍රොෆෙක්ට් එක දෙන්නේ. ඒසන් ඉතරෝ සිල්පද තියෙනවා. ලාමක මට්ටම් තියෙනවා, මධ්‍යස්ථ මට්ටම් තියෙනවා, උත්කෘෂ්ඨ මට්ටම් තියෙනවා. පංචල් පදවල. ඒ හැම එකකින්ම හැම වෙලාවෙම සෝසෝසල වෙනවා. ඒකට තමයි සමාධිය ගෙනියන්නේ. එහෙම නැතුව උස්සස කාත් කරන්න ගත්තොත් මඩකොඩ තව ඔද්දල් වෙනවා. සීලය අන්නේ එක. ඒ නිසා හිතන්නේ ප්‍රඥාවන්තය විතරයි සීලය තියෙන සීලවන්තය විතරයි ප්‍රඥාව තියෙන්නේ. සීල නැති මනුස්සයා මැට්ටා. මැට්ටන්න දෙයක් නෑ බෑ. එච්චරකට කියන්නේ බුදු දානස දේශනා කරනවා පඤ්ඤා පඤ්ඤාවතෝ සීල සීලවතෝ පඤ්ඤා නැත්ති සීලං නැත්ති පඤ්ඤා අත්ති සීලං අත්ති පඤ්ඤා ඒක තියෙන්නේ සෝනගණ්ඩ සූත්‍රයේ තන්නේ කරන මාතෘකාව විතරයි මුල් ලෝකෙතන වටිනාම ධර්ම දෙක තමයි සීලය ප්‍රඥා. දෙකේ එකිනෙකට සම්බන්ධයි. සීලවතෙකුට පමණයි ප්‍රඥාව කියන්නේ හිතන්න ප්‍රඥාවන්තයෙකුට පමණයි සීල කියන්නේ හිතාගත්තම අපිට තේරෙනවා. මේ ගත කරන පිරිසුදු ජීවිතය පැහැදිලිවම මනසේ මේ ප්‍රඥාවට තද සම්බන්ධයක් තියෙනවා. ඒ වැඩි වෙනකොට වැඩි වෙනකොට අපි සීලෙන් නම් අඩ දිගි අඩ අඩයන් සිදුවෙච්චිය සුසුදෙන්න. ඒකම නැතුව අපි දැන් තියෙන කැටි කියලා හිතලත් බෑ. දැන් තියෙනක මදි කියලා බෑ. අපි බලනවා සීලේ අඩි සීලයක් පාඩපත් කරන මේ ප්‍රශ්නාවලියම කයිලකින් මේකටයි. එතකොට මේ සෝවාන් මාර්ගයට වැටීම සෝවාන් වීම යන දෙකක් නේද? මේක සෝවාන් මාර්ගය කියන එකේ ඩෙෆිනිෂන් එක භාවනා උනන්දු කරවන්න කැමති කට්ටිය පල්ලහට ගන්නවා. වහන අමාරු මේ ලෝකේ භාවනා කරලා වැඩක් නැහැ කියන කට්ටිය ඉහළ මට්ටමට ගන්නවා. අපෝ ඔහොම කිව්ල බෑ මේක ඉහළ මට්ටමට දාන්න ඕන කියලා වහන මාර්ග පළවෙනිලා කියන්න පුළුවන්. නිකන් තිස්සමාදම් වෙච්ච කරන්නේ. නිවන් දැන් තිස්සන සමාදම් වෙච්ච කරන්නේ පහත් කියලා. ඔය දැන් ඉන්න හුඟක් ගුරුවරු ඒ මට මතකයි කිරිකොල්ද ඥානන්ද සංගීත එක්ක මාතු කරා. එතන ගියාම වචුකනන්ද සිරියම්දුරු ඒකේච බුද්ධං සරණං ගතාසේ නසීන මුත්සන්ති අපාය භූමිකේ යමෙක් බුදුන් සරණ ගියොත් මිය කවදාවත් අපායට යන්නේ නැහැ කියලා ගාතකදයක් තියෙනවා. බුදුන් සරණ බුදුන් සරණ ගිය කියන්නේ ඉඳගෙන බුදුන් සරණ හිතකොට නැගිටිනකොට ඉඳගෙන බුදුන් සරණ නැගිටිනකොට නැති જાතිය නෙවෙයි. ඒක අදිත්‍යන කරන්නේ. දැන් මලකවල වල පන්තිල මාදම් කරන හැටි දන්නවනේ. මිනිහ අරගෙන ගිහලා තෝනේ ඔක්කොම යන්නේ බීපි කට්ටිය විතරයි ඒක. මොනවද? ඉතින් හාමුදුරුවෝ චෙකෙන් වැඩියට ගත්තගෙන ඔක්කොම එහෙනම් පන්ති වල ගන්න වාඩි වෙනවා. ඉතින් ඉන්නේ ගන්නේ වාඩි වෙනවා. වාඩි වෙනවා කියන්නේ හාමුදුරුවෝ පන්සිල් නමස්කාරය එක එකක් කියන්නේ. ඉතින් හාමුදුරුවෝ පන්සිල් දිය නැගිටලා යනවා නැගිටිනකොට දින්නේ. ඉඳගත්කොට සිල් නැගිටිනකොට නැහැ. එහෙම එකක් නේ අදිෂ්ඨාන පූර්වක බුදුන් සම්මතියන ඒකත් මාර්ගස්ත්‍යක්. තාට අරසාවක් තියෙනවා. ඒ නිසා ඒ එහෙම කතා කරන්නේ බහම උනන්දු කරනවා. හැම කෙනෙකුටම පුළුවන් ඉන්දියාවට කියනවා. ඒ පනසයි ඉස්සෙල්ලා තිබුණේ ආ භාවනා කරන්න කිහිප ප්‍රතිසන්දි කියනවා. භාවනා කරන්න දසපාරමිතා පිළිලා තියෙනවා. নানা ආකාර සුදුසුකම් දෙන්න ගියාම ඔක්කොම මොකක්ද කරත් බැරි. දැන් පොඩි පෙරලියක් වෙලා කියන කරුගේ පාරේ මේ සීලය ඔය කියන හරියට ඔක දිනු කරගෙන යන්න පුළුවන් යන්න පුළුවන් කියන අදහස. ඉතින් ඒක පිළිබඳව සෝලේ එදිස් කියන මහත්ය පොතක් කියලා තියෙනවා ඉන්සයිට් කාමන් ඉන්සයිට් කියලා. එයා කියලා තියෙනවා මේ පහුගිය අවුරුදු 50යි. ඇතුළත මේ සමාජ විද්‍යාවේ කොච්චරද කියලා කියනවා නම් භාවනාව සම්පූර්ණ අරණ්‍යගත ස්වාමීන් වහන්සේලා ළඟ තිබිච්ච එකක් උන්වහන්සේලාට දීලා වැඳලා කම තහන් ගන්න තිබුණ දේ අද සම්පූර්ණ කියන අතරපත් වෙලා තියෙනවා. අද කමටහන් දෙන කීයක් ඉන්නවා කියන්නේ. මේක මේ කාලේ ඇතුළත විශාල වෙනස නිසා බුද්ධ ධර්මවල කිසියම් බාධාකින් චොත වෙස්ටකට යන්න පුළුවන් වෙනවා. ඒ වගේම කියනවා භාවනා කරනවා ජීවන කතා වෙනස් කිරීම අවශ්‍ය නැහැ. ඉන්න ඉන්න තමයි ජීවිතය කතා කරනවා. සතිය පවත්වන්න පුළුවන්, මනසකාරය පවත්වන්න පුළුවන් නම් බලාපොරොත්තු වෙන්න පුළුවන් කියන අදහස් දෙක. පසුගිය කාලේ මානවයාට ඇති වෙච්ච පරිණාම විශාලම අවස්ථා දෙකක් තියෙනවා. ඉස්සර කිව්වේ මේ නෙවෙයි සෝදානාලා කිරීමට නෑවිලා වින්නමම තේ වෙලා ඉන්නවනේ භාවනා කරන්නේ. ඒ සංගෝධනේ පය. දැන් නෑ. දැන් කමට අහන්නේ ගිහියෝ බවා ඉන්නවා. මේක මේ ධර්මීය හෝ සීලය හෝ පහත් කළ පාඨශාල කිරීමක් කරලා ඉතින් යන්න එපා. මේක කියන්නේ ප්‍රැක්ටිකල් පැත්ත බලන්න. මේ වගේ තැනක ධර්මයේ පවතින නම් අපිට මේ වගේ දේවල් ටිකක් කොම්ප්‍රොමයිස් කරන්න. මේකම හරි ටික ටික කෙකුත් පුළුවන් කියන අදහස ගන්න. නැත්තම් බෑ. අයිඩියලිස්ටිකලි හරියටම මේ මේකේ වගේ ඕනේ කිව්වොත් අපි පුරුෂයෙක් කියලා අඳගත්තා ලහුවාගේ ඉරවිලා කියලා. හැබැයි හරියට කරනවා නම් මම අනුකරණ වන්න මට විචිදි වෙයි. කරගෙන කරගෙන යනකොට තේරෙනවා මේක තමයි පාත්‍රය කියලා අන්තිම දේ උදාහරණයක්. ඉතින් හරියට ඒ භාවනාව යනවනම් හොඳටම තේරෙනවා අපි ගාම ලයිට් සිග්නල් කීදී යනවා තමයි නෝ පුළුවන් මෙච්චර කීයකට දාගත්තොත් ඊට පස්සේ ඉතින් පාගන්න පුළුවන් මේක හරි කීවේ එකක් වගේ දුක කියන්නේ හැබැයි ඒක මූලික අවශ්‍යතාවය කරගන්න එපා මේ ඉන්න දැන් පටන් අරගන්න නමුත් ඒකටත් ගිහිල්ලා අපිට සාධනය කරන්න පුළුවන් උපරිම දේශයක් මම කරන්න පුළුවන් කරනවා කියන අදහසක් තියාගන්න අපි පටන් අරගන්නේ ඒක මොකක්ද ගන්න කියන්නේ ඒකයි. ඒක මම හරි දෙන්නේ ඉන්නේ. සීල දෙක කියනවා සීල දුක කියනවා සීල උපාදාන වෙනවා. සීල දුක වෙන්නේ එයා සමාධිය හිතන්නේ ප්‍රඥාව හිතන්නේ සීලෙම පුළුවන් කියලා හිතන. මේක සීල උපාදාන. මේක දේවදා සූත්‍රය වගේ තැන්වල මේ සර්වඥාන්සේ සඳහන් කරනවා සර්වඥාන්සේ පින්දපාත යනකොට වෙලා තියෙනවා. ඒක නිසා ළඟ තියෙන අන්නේ සියත ආරාමයකට යනවා. ඒ මිනිස්සු පුදුම විදියට කත වෙලා උතරති. තනම එක මිනිස්සෙක් කතෙන් කපුලෙන් හිටගෙන. උදේ ඉඳන් ඉඳගෙන අද දෙක දිගාන තන කපුලෙන් බලනවා. තව කෙනෙක් කිලි ගොඩවල් හතරක් ගහගෙන මැද තවනවා. තව කෙනෙක් බිමට බද්දාලා මිසක කන්නේ නැහැ. කිසිම බාධාවක් නැහැ. බල්ලෙක් වගේ කන්නේ ඒවත් පුතයක්. ඉතින් මේ බලනකොට මේ මිනිස්සු ඇත්තටම මේ සාමාන්‍ය අපි බෞද්ධින් වැඩි හොඳට යෙදිලා කරන සංස්කෘතිය එක එක ළඟට ගිහිල්ලා අහුවට පස්සේ කියනවා මම මේ කර්ම කියලා දැනීමක් කරන්නේ කර්මක්ෂය කරන්නේ නැති නැති විතරයි. ඒ සර්වඥ සානෝ දැන් මේ පටන් ගන්නකොට කොච්චර කර්ම තිබුණද කියලා දන්නවද කියලා. දැන් කොච්චර කල් බහනවද 20ක්. ඒ විශ්යෙන් 100ට 100ක් ගෙවල ගන්නද කියලා දන්නවද? තව කොච්චරක් ගෙවන්න තියෙනවද කියලා දන්නවද කියලා. ඒ බුදුරම මොකද්ද මේ කරන්නේ? කර්ම දෙකීම සඳහා කර්මක්ෂය නිවන. කර්මක්ෂය දෙකීම සඳහා තපස් රකින්න. රුච රකින්නවා. ඒක පණේ පායලා කරනවා. බීලුවක් නෙමෙයි. මම බුදුරජාණන්සේ පොඩි ප්‍රසන්නකම් කරන්න දෙනවා. කර්ම කොච්චර කියලා දන්නේ නැත්තම් කොච්චර දිනුනද කියලා දන්නේ නැත්තම් කොච්චර දිවන්න තියෙනවද කියලා දන්නේ නැත්තම් මේක නිකන් කනබල කියලා. මේක උගලතෙක් කියන යගේ උසතර කිල්ලෙන් මේක කර කරන්න පුළුවන්. වෘත ඕනේ සීල ඕනේ නමුත් ඒක සමාධියට කුඩි ජීව සඳහා පමණයි කාර්යදේ සමාධියක් ඕනේක ප්‍රඥාවට කුඩි වීම සඳහා පමණයි ඒ කියන්නේ එකින් එකට ඉන්න උපනායනය කරන ගතියක් තියෙනවා එකක් මේ උපාදානක එක්කම මේක සීලේ උපාදාන කරුවොත් අපි අද ඊළඟට අර සපුරුෂ සූත්‍රයේ ඊළඟ ප්‍රශ්න සඳහන් කරනවා යම් අසත්පුරුෂයෙක් විනය දහරේ මිනිහා හොඳට විනය රකින්න. ඒ නිසාම මම විතරයි විනය රකින්නේ මෙයා රකින්නේ නැහැ කියලා එයා පහක් කරනවා මෙයා උසස් කරනවා අසත්පුරුෂයි විනයදර අසත්පුරුෂයෙක් ගැන කරවකන්සේ සඳහන් කරනවා. හොඳට දුන්නා මොනවාම නම් කරන්නේ අසත්පුරුෂයෙක් කියලා. මොකද ඒක බාධා කරන අනුපාත වෙන තමයි උසස් කරන්නේ. නමුත් මේක නිතරමත් ආය නොගහනක් ආය කියලා වචනක් කියනවා. අපි මේ පරෝ පාර්ශ්වනේ ඉකොඩ වෙන්න මේක කර කියන්නේ නැහැ නෙමෙයි. ඒක සීලයක් වෙනවා, සමාධියක් වෙනවා, ප්‍රඥාවක් වෙනවා. ඒකේ ප්‍රෝජනේ දන්නේ නැතුව ඒක ආඩම්බරයක් කරගත්තොත් අනුමිති කරේ කියලාත් මම කියන්නේ. මේක උගාවක් වැඩගත් බුද්ධහම ඉගෙන ගන්න ඇතුලේ භාවනා කරන හැටි ඒක දැනගන්න ඕනේ. එහෙම ධර්මවත් වචනෙත් තමයි. ප්‍රායෝගික තීරණක් තියෙනවා. විදියට තියෙන නිකන් මේ ගාථා පදේ සම්පූර්ණ වෙන්නවක්වත් ලය ගන්නවක්වත් නෙවෙයි අර්ථ තියෙනවා. ඒ අර්ථ තේරෙන්න භාවනා කරනවා. In the Berser, as the tradition of Pindapaka, is fast fading in most places in the recent time. How will it affect the mental makeup of those who go forth to tread the path of the Bhikkhu Is it not possible to lead the virtuous and religious life as a household guided by the teaching of the Buddha? The first part is පිළිපාට. අපි උපසම්පදා කරනකොට උපසම්පදා මාලකයේ කියන එක අහලා තියෙනවා. ස්පෝයේ උපසම්පදා මාලක කියන්නේ සීමාවක් කරගන්න. ඒක පාර්ලිමේන්තු එකක් වගේ ඒකට යන්න පුළුවන් උපසම්පදා විචාරය විතරයි වෙන එකක් කරනකොට ඒක අයිසොලේට් කරලා හදලා තියන්න. ඇත්තටම පාර්ලිමේන්තු ඔක්කොම කතාවේ ඕකින් තමයි. බුදු බුදුජානක කියන්නේ මීටින් එකක් කන්ඩක්ට් කරන හැටි, මොෂන් එකක් පාස් කරනකොට ඒක ලංකාවේ රෝමනීයයට එහා ඔක්කොම ඉල්ල තියෙනවා. ඒකේ භූමිය පාර්ලිමේන්තුවේ කියන භූමිය තමයි අපි සීමා කරගන්නේ. ඒකදී උපසම්පදා කරපු ගමන් එයාට මූලික කරුණු හතරක් අනිවාර්යයෙන් කියලා දෙන්න ටීචර්ට බලකිරීමක් තියෙනවා. ටීචර් අනිවාර්යයෙන්ම අnder ඔබ්ලිගේෂන් හතරක් කියලා දීලා තමයි උපසම්පදා මාර්ගයේ ඉන්නේ. එකක් තමයි පින්න පාදනය. පින්න පාද භෝජනං නිස්සාය පබ්බච්චා මේ හැම දෙයක්ම පැවිද්ද සම්පූර්ණයෙන්ම කඳාපස්සනේ බින්දවාත භෝජනේ මත. ඒක කවුරු කාටවත් දෙන්නේ නැහැ හිඟා කාලා ගන්න. හැබැයි උඹ පෙර කරනද පින් කියනවා නම් පක්ෂිකං සලාය පක්ෂ බත පොයේ දවසේ බත ආයතන ඥාන පාඨපදික බත මලගිය දානේ බත උඹට ලැබි. ඒක ගත්තට ගමන් හැබැයි නෝම් එකමත කරන්න බෑ. නෝම් එක තමයි පින්නපාත. පංචවයි සමතමගේ පින්වතුන්ට හැබැයි මම සර්වතන කියන මම උඹලට පින්න පාඩ ලැබෙන බවට ගහක්යක් දෙනවා. ඊයෙම මම මොකද කියන්නේ? ඊයොත් කියන්නේ මොනවද හම්බෙන්නේ කියන එක වගේ වෙනවා කියන්නේ. දේශන එක තමයි පින්න පාඩ. ඒ නිසා ඔක්කොම පින්න පාඩට වෙන්න ඕන කියන එක දේවදත්ත යෝජනාව. හරිද? ඔක්කොම අස්මාල් කන්න බෑ. ඔක්කොම ආරණ්‍යක වෙන්න ඕනේ. පාංශු කුලික වෙන්න ඕනේ. පින්න පාතික වෙන්න මුදුනේ කියන්නේ මේ බිස්නස් ඔයාට ඕනේ මම බලනවා. බලවලා කරන්නේ. කොයි එකේ කරලා දෙන්නවා නම් පින්න පාතික වෙනවා. පින්න පාතික කරා නම් මේ බුද්ධස්ස කියන්නේ ඒ විවිධ කට්ටියට රේන්ජ් එකක් වෙනවා. ඒක ඕන කෙනෙකුට සිත් වෙනවා. ඒ නිසා පින්න පාතික ඇත්තටම ලංකාවේ දැන් වැඩි වෙනවා. ලංකාවේ පින්න පාතික පිළිසෙන් වැඩි. කවුරු කවුරුත් උත්සාහ කරන පාත්‍ර කරන්නේ යන්නේ මං ඉස්කෝලේ යන කාලේ සුබදාරම් පන්සලේ හඳුරු විතරමයි මං කියන්නේ මේ 60 ගණන් වල ඉඳලා කියලා ඉපැත්තේ. ඒ ගාන්සේ හැමදාම කම්පියුටරයක් අල්ලගෙන වාත්‍රී කරන් යන අපි ඉස්කෝලේ යන එනකොට විශේෂයෙන්ම බාලාංශ පන්සලේ එනකොට අපිට වෙනවා මේ පෙරදිනින් තමයි පිටින් පාදයන්. දැන් එහෙම නැහැ. දැන් මම මම පර්ත් කියලා පිටපත්. වෙලින්ටන් කියලා පිටපත්. ඒ කියන්නේ කාය කඩවල කරලා කියන ඔය පිළිපද පස්සේ කියන බලන්න. ඉතින් කවුරු දන්න පාසකවත් කියලා කියනවා කාය කටිට කරන්නේ මේ ආඹ පිළිපද. ඒකකොට බොහොම ලැබගායි නැහැලා දෙවිලෙකට උතර ගන්න කියලා දාන පාඩම. මේ පළතුරු කඩවලට කියන්නේ ඉතින් බලන්න කරන්නේ. අර භාෂක මාත්‍ය කියලා එයා එයා වෙනම කියලා කියනවා මේ සාමනාසල්ල කියන්නේ මේ ඇවිල්ලා තියෙන්නේ මේ කෑම යමක් ඉල්ලගෙන. කිසිම කෙනෙක් ආයෙ දාන්නේ නැහැ. ඉතින් අර දොඩම් මල්ලක් මෙච්චර විතරක් ගන්න ලෙවල් නේද මට. ඉතින් කියලා නෑ මේකේ මට වෙලා නෑ ගන්නවනම් ගන්න නැත්නම් යන්නේ. ඒ වගේ ගන්නේ දුන්න ගනි මට මේක ඒක විදෙලා අද්දකින් ඒක මොකක් කරන්නේ. ඉතින් හරියන සතුටක් තියෙනවා එහෙම පින්න බාට කරන්න වලදාන කියන. ඊගා මහන්දම අපා. හරිද? ඉතින් දෙල කාගෙන බුදුම තමයි හරිම හොඳ මං ගිහින් තියෙන්නේ. අනිවාර්යයෙන්ම දෙන්නේ වාතේ පෞලිම යන තියක් විතර. පළවෙනියෙන් අනේකන බෙල්ලක් ගහගෙන යනවා මේ වගේ එකක්. ඒක ස්කෝම් ගන්න නැත්නම් ගම්වල කරන්නේ ගෝසකේ කියනවා. චුරු සුනෝ කමියා කියලා මම මෙතන කියලා ගන්නවා. යාළුවෝ මේ ඉන්න පාස් වඩනවා කියලා. ඒක ඔක්කොමලා හරිම දුක්පත් මිනිස්සු. හරිම දුක්පත්. මේ වගේ එකට දාන කියපේ නම් කිසිමකට බෙදෙන්නේ පුංචි බාධාවක් නැහැ ඒක හැන්දයි. ඒ ඔක්කොම එකම හාලමයි. මොනවා කියන්නේ බරංගු මිච්චට හරි රසයි බං. හැන්දක් වෙන. අනිත් ඒවා හැන්දට ඔක්කොටම බෙදෙනවා. මාත පුදුම හිතනවා. ඒ අම්මා කෙනෙක් ඉන්න පොඩි පෙට්ටි කඩයක් කරන්නේ. ඒ අම්මා බින්දවාද අපස්සය දෙන කෙනා. ජීවනාංග කෙනා මම දින්නේ තව කෙනෙක් කෙනෙක් කියා නිවෙත් නම් දෙන්නයි ගුරු මේකයි. පින්නපත් යනකොට අරාම එනවා. මෙන්න මෙච්චර විතර ගෑනලා මේ කියන. ඊළඟට ඇවිල්ලා කාරයිනේ යූරියා දැක්කේ ආවදන්නද කියලා. පොහොර බෑග් නැති ඒක දාලා කකුල් දෙක දෙපැත්තට දාලා වාඩි වෙනවා. එක එක අහන්නකට වගේ. අවුරුදු 10කට පස්සේ මම ගියා. මම 90යි ඇවිල්ලා 92 ඇවිල්ලා 2001. දැන් කියන්නේ සෑහෙන ලොකුයි. අර විදියටම මම පින්නපාති දේශනා කරන එක එක ස්වාමීන් වහන්සේ වඳිනවා මට හිතෙනවා මේක මේ බ්‍රහ්ම ජීවිතයක් තියෙනත් වෙනස. කොච්චර නැත්නම් කොච්චර ප්‍රවත් පාරායණ කරගෙන අර යුලියා බයිටකින් බාරලා ගන්නවා ඉඳ ගන්න රකුල් දෙක දෙපැත්තට ගන්න. හැම සංඥාවක් කිසියම් සත්‍යයක් නැතුව වඳිනවා. අනිවාර්යෙන් නිකන් දුරමට මේක දිච්චු කියලා. ඒකේ හරිය පණිවිඩයක් යනවා මේ සංඥා සහ ගියන ප්‍රසන්න මේවා හරි හොඳයි. නමුත් මුළු බුද්ධ ශාසනය කියන්නේ වෙන පාතනේ. වෙන පාතනේ නිකන් සල්ලාවේ කොටසක් විතරයි. අනිතික තමයි ගියන්න භාවනා කරන්න බැරි කියන එක. මම කියන්නේ ඕනේ මෙච්චර දෙනකක් ඉන්නේ නැහැ නැත්තම් it is not possible is it not possible to lead a virtuous and religious life as a householder right after the teaching of the Buddha. Virtuous life is එකක් නෙවෙයි. In this city life කියලා වැඩි එකක් අත කියන්න පුළුවන්. මගේ මුළු ජීවිතේම හොඳම භාවනා හිතලා තියෙන ඉස්සරහ. හරිදෙන ඉස්සරහ. ඒක නම් පැවිදිෙන් පැවිදි ගැතින නම් එක කම්බිච ස්කෝලර්ෂිප් එකක් කරනවා. පැවිදි උනේ භාවනා කරන්නේ. ඒක ඔයත් නැත්නම් මං කියන්නේ පැවිදි වීමෙන් කිසිම ලාභයක් හම්බෙන්නේ නැහැ. මේ ජීවිතේ භාවනා කරලා ගන්න පැවිදි නයි කියලා මොකක්වත් හම්බෙන්නේ නැහැ. මේකේ පුළුවන් නම් අරකින් පුළුවන් කියලා අහන්න දෙන්නේ නැහැ. හැබැයි ඒ වුණත් පැවිදිලා ආශ්‍රයයන් සංඛ්‍යාව ලංකාව වැඩි. පැවිදිලා ඒ ජීවිතේ ය아가න්න බැරුව ඉන්න කනගාට වෙන පිළිස්පදී ඒ නිසා පුළුවන් තරම් මේ දීයති කප්පේ තමයි අවිට විට වෙන්නේ මේ ඉසදාවයි කියලා. සිවුරක් දැම්මයි කියන කෙලස් කැපෙන්නේ. ඒක ලොකු සිම්බල් එකක් විතරයි. නමුත් ඒක මේ අපි එනකන් අවුරුදු 2500 රැකිලා තියෙන ගැන අපි තෙරුන් වහන්සේලාගේ ස්තුතිවන්ත වෙන කොහොම හරි අයිනේ කියලා වෙලා තියෙනවා. සති සුඛියතා නිරදී යෝගියං කරෝ නෝපේති මේ කතා ගන්න මේක ඉතින් මුනි සූත්‍රයේ සුඛී යතා නිරදී ජීවෝ විහංගමේ නෝපේති ධවේන හංසං කුදාචන ඒ කියන්නේ ලස්සන නිල් ගෙල සහිත මොනරා කවදාකවත් සුදු ඇඳ සුදු පාට තනි හංසයාට වේගයෙන් සම කරන්න බෑ කියන්නේ සංඛ්‍යා හරි සංඛ්‍යාට උගෝක ඈත වෙනවන ගුණ ඉහළ පේන එකකින් ඈත තැනකට යනවා මොනකට බෑ මොන ළඟ ළඟ තමයි දුවන්නේ ගිහිය දකින්නේ විවිධ වර්ණ අඳින මොනකෙක් වගේ පැවිද්ද දකින්න තනි සුදු අඳින නැත්තම් මෙකී ගියේ මේක කවේ නිසා කියනවා වණී ආරණ්‍ය භාවනා කරන සංඥාවන්ස මුනිවිතෙකුට කවදාවත් ගිහිච්ච සමකරන්න බෑ ඒක තමයි මම කියන්නේ හැදිච්ච ඉක්මනින් නිර්මාණය කරන්න කියලා. අන්තිමට ඉක්මනට යනවා කියන්නේ. මනරත් ගලන ගලන වැටෙනවා. ඔව් ඇත්තම නේද? පටන් ගන්න ඕනේ නැහැ. ඉවර වෙනකොට මෙතන ගැන පොඩ්ඩක් මතක තියාගන්න කියලා මම නිකමද කිව්වේ ඒකට. මම කියන්නේ අපි එෆිෂන්සි එක වැඩි වෙනකොට වැඩි වෙනකොට අපි තේරුම් අරගන්නවා ඩීප් ෆික්ෂනල් පාත් එකනකොට ඕනේ ගානක් දීලා අතපිට යන්න හැදෙනවා. අපි මේ පටන් ගන්න එක නේද දැන් මොකද තමයි මේක වෙන්නේ. පටන් ගන්න අපි කියන්නේ හැම කෙනාම සාදර වෙන්න ඕනේ ඕන කෙනෙක් කියලා try කරන්න. නමුත් පුද්ගලිකව මම මේ කරන්න ඕනේ මම මේ ගිහිකම ආරක්ෂා කරන්න නෙමෙයි උත්සාහ කරන්නේ. ගිහිකම ලැබිච්ච දේ. පුළුවන් නම් හම්බෙච්ච වෙලාවක මේට වැඩි ලීස් ෆික්ෂනල් පාත් එක ප්‍රොස්පෙක්ට්. ඒක ඒ ඔප්ෂන් එක අමතක කරන්න එපා. ඒක නිතරම කියන්නේ ඉන්නවනේ මට මේ පද්ධති වෙන කරන්න බැරික මම මේක කරනවා ඉස්පහටි දාව මම මේ ට්‍රැජිය කියන්නේ කිනම් මෙම්බර්ෂිප් එක ගන්නවා ෆුට්බෝල් එක යනකොට වැඩි ගෙලින්ම බස් එකේ ගිහලා සීට් එකක් ගන්නවා. ෆුට්බෝල් එක යන්නේ සීට් නැති හින්දා. අම්දුනක් ගන්නවා. මම ඒක සාදරයෙන් ආපදනා කර තිබුණා. පිට මේ හම්බලා තියෙන දායාද ගෙලින් අපිට වන්දි ගන්න ඕන. ප්‍රශ්නේ. මේ හම්බෙන මේ ධර්මයේ අපිට මේ හම්බෙන මේ පහසුකම්. ඒක පොඩි සම්ප්‍රදායින් අපදේවල් නෙමෙයි. මේක අපි කට වෙනවනේ මුළු අදින් මුළු කයෙම හැම හැකියාවෙම අනේකම එක්කෙකුට අපෙන් ඉගෙනෙන්න දෙන්නේ නැතුව මේ પરම්පරාව තව එකෙකුට මේ ධර්ම රසය අඳුනලා දෙන්න. ඒ සඳහා මොකද්ද මට කරන්න පුළුවන්? උපරිම කරන්න. ඒකනේ බන්නපතේ මේ කෙරෙන දෙයක් ධර්ම රසය ආවට පස්සේ ඒක Tamanට උත්සාහ කරන්න ඕනේ කරන හැම වැඩකින්ම ගණන් ගන්න කාටවත් මැසේජ් එක දෙන්න ඕනේ. මොනම ක්‍රමයකින්වත්. ඒකෙන් තමයි අපි මේ ණය ගන්නේ. ඒ කියන්නේ නිමි නිමි ජාතකය කියලා අන්තිම પરම්පරාවේ දැන් අපි ඉන්නේ කියන්නේ කව සාප වෙයි. ඕම හරි කරලා. තමන් අන්තිමේ තව කෙනෙකුට බැටන් එක පාස් කරන්න විතරයි. ප්‍රියදේශේ. ඉතින්සන දැන් බුද්ධහම පණ ඉන්නේ ඉන්න භාවනා කරනාට ලොකු වගකීමක් කරතේ. ලොකු වගකීමක් කරගෙන අපිට මේ සාධි බුද්ධහමක් ලැබුණේ අපිට පෙරපින යුගෙත් නැගිටලා ඇවිල්ලා පරම්පරාවක් කොහොමද පණ පිළිලා දෙනවා. ඒ නිසා අපි මේක සාහිත්‍ය සාකච්ඡා කරලා ඉන්දෙන් ඉන්නේ මේකට වග වෙලා. පුළුවන් තරම් තමන්ගේ කරටම අරගෙන තවත් කාට හරි එක දරුවෙකුට දහවැත්තක් දෙන්නා වගේ දිනු කරනවා. දෙනකොට ෆුල් අයිඩියල් ෆෝම් එකකින්ම දෙන්නේ. පටන් ගන්න එකට නෙවෙයි දාන්නේ. ඒකම දෙයක් ගන්න. අමාරු කරනවා නම් ඕන කරව පටන් ගන්න හොඳ ෆුල් අයිඩියල් එකම රිප්‍රසන්ට් කරලා අන්න මේක කරන්නේ. ස්වාමීන් වහන්සේ ඊයේ ධර්ම සාකච්ඡාවේදී සඳහන් කළ බව පංචස්කන්ධේ පඨවි ආපෝ තේජෝ වායෝ වශයෙන් දෙන්නේ භාවනා තුළින් අවබෝධ වෙනවා. නමුත් මේ ගුහාව තුළ සිටින නිසා සිටින හිත පිළිබඳව පිටියම කරන විට කර්ම ගැට ගැනීමක් වගේ බින්න වීමක් අවබෝධ වෙනවා. නමුත් සක්ම භාවනා කරගෙන යන විට එක් රේඛාවක් වටා චලනයේ වන ශරීර ගමන හැම මොහොතේ වෙනස් වී යන චිත්ත පරම්පරාවක් සිදුවෙනවා. නමුත් හිතේ බිජීම අවබෝධයක් නැහැ. කැටගැහි නෝල් ගෝලයක් වගේ පැනපැන ආත්ම පරම්පරාවකට පනිනවා. පුරුෂයන් තුළින් වටහා දෙන්නේ. මේක මේ පළවෙනි ප්‍රකාශයේම ව්‍යාකරණත් වැඩි මතෙත් වැඩි මේ ප්‍රශ්න කරපේකම දුක් කියන එක නෙමෙයි ඉන්නේ. සුද්ධ කරන්න මම කියන්නේ. ඊයේ ධර්ම සාකච්ඡාවේදී සඳහන් කරවලදී පංචස්කන්ධය පටවියාපෝ තේජෝ වායෝ වශයෙන් වෙන්වීම භාවනා තුළින් අවබෝධ කරගන්න. පංචස්කන්ධේ රූපස්කන්ධේ විතරයි පටවියාපෝ තේජෝ වායෝ කියන්නේ අනිත්‍ය නාමස්කන්ධේ. ඒක මේන පටවියාපෝ තේජෝ අවබෝධ වෙන්නේ නැහැ. භාවනාවට බැස ගන්න අවශ්‍ය කරන රූපස්කන්ධින් බයින් එක වෙරිෆයබල් ෂේප්ස් නැනස් කියන. ඒක තමයි පටවියාපෝ. ඒකෙන් අපි සති සමාධිය හදාගත්තට පස්සේ හිත යනවා වේදනා ස්කන්ධයට සංඥා ස්කන්ධයට සංයෝනාම ගන්න. ඒක පටවියාවතේ වෙන විස්තර කරන්න බෑ. නමුත් මේ ගුහාව තුළ සිටින හිත පිළිබඳව හිතේම කරන විට කර්ම ගැට ගැහිමක් වගේ පින් නොවීමක් අවබෝධ වුණා. ඉතින් මේ අවබෝධ වීම ලොකු ජයග්‍රහණයක්. ඒ මොකද මේ කර්ම ගැට ගැහිමක් වෙනම නම් දෙවන්නේ සම්බන්ධ නැති බව දැනගන්නයි අපිට පුළුවන්කම. මේක මම්මයි ගැට ගන්නවා. මම ගැට ගන්නවා මම සාර බලදාර දෙවියෙක් වගේ. මන්නේ ඔක්කොම කරගන්න පවුණක් කමන්නේ මම තමන්ගේ මට්ටම් ගන්න නැත්තම්. හරි නතුසක් වෙනවා. මම දැනගෙන අකුසල කර්මයක් කරනවා. මේ වෙනද නොදැන හිතුවා දැන් දැනගෙන කරනවා. ඒකට ගන්නවා මේ අකුසල කර්මෙට විපාක ආව සතුටු මුත්‍ති විඳින පුළුවන් මොකද මම දැනගෙන කරන්නේ. නිසා ගැට ගැහිම සිද්ධ වෙන්නේ දෙවැන්න එක සම්බන්ධ නැතුව කියලා දන්නවනම් උත්තරේ තමයි තුල කියලා. අනිවාර්යයෙන්ම මේකෙන් කියන එක. නිසා ගැට ගැහිමේ හිම යන්න දෙන්න. සම්පූර්ණ under the light of mindfulness. සම්පූර්ණ මේ සති ධාරාවේ සත්‍ය ආලෝකය යටතේ. එතකොට අපිට තේරෙන්න පටන් අර ගන්නවා ගැටි ගැහෙන ක්‍රමය තමයි ලියන්නේ. වෙන්නේ කුඩුවෙන් අදිනවද නූලෙන් අදිනවද කියන තමයි. ඒ නිසා ඇත්තටම කියනවා නම් ඒ විදිහට මේ සංසාරයේ වැඩ කරන මෙකැනිසම් එක එහෙම නැත්නම් ඒ කියන මොකක්ද කියන්නේ සමීකරණ අපිට පේනවා නම් කිසිම යන්ත්‍රයකට බුදුම පිළිලක් තියෙනවා මට මතකයි අපේ පොඩි අයට මේ කුලන බාන පිට ගැස්ලා ඉතින් සාහවම එන්නේ අක්ක අපිට යන්නේ ඉතින් මම කියන්නේ අප්පච්චි විජාටි පිටාරගෙන මොරිස් පිටාර පිටචර පස්සේ OPD එකේ ඉන්නවා ඉන්නවා ඉන්නවා ඉන්නවා ඉන්නවා ඉන්නවා පොලිම. දොස්තර මහත්තයත් යකෝමරි ඔපචුනිටි කාඩ් පස්සේ දොස්තර මහත්තයා දැන් ලෙඩා තියාගෙන වෙන කට්ටිය ගෝලිය අප්පච්චිට හොඳටම අමාරුයි. අපි කියන්නේ හදිස්සි පොඩියෙක් දැන් අමාරුයි කියන්නේ. දොස්තර මහත්තයා කියන දොස්තර මහත්තයා මේ අමාරු ලෙඩක් තියෙන්නේ මේ දෙවිසයි මම දන්නේ නැහැ මම ලෙඩේ එනකන් ඉන්නේ කියලා. ඉතින් මොකද කියලා ඉතින් අත්‍යකිට කියනවා මේක ජීවිතයත් එක්ක කරන සෙල්ලමක් කියලා. අනේ ඉන්නකොට ගිහිල්ලා කියනවා. ඉස්තුමත් කෙලිම ඩයග්නොස් කරනවා කෙලිම කිව්වා හොල් ඉන්ජෙක්ෂන් එක දෙන්න මම පිටගස්සන. ගියා වාටට ඉන්ජෙක්ෂන් එක දුන්නා දවස් තුනක් ඉඳලා. එයා හරියටම මේක දැක්කම එහෙමයි වෙන්නේ කියලා ඒක ලියපු නිසා හවුස් ඩොක්ටර්ට කිසි ප්‍රශ්නයක් නැහැ ඩයග්නොස්ටික් කරා. ඒ නිසා හරියටම හදිසි හෙඩ් වෙනවා කියලා දාලා කියනවා වාට්ටුවට ගියාට පස්සේ අර වගේ උද්දේශනයක් හම්බ වෙන්නේ. ඒ නිසා දොස්තර කෙනෙක් යහපත ඒ රෝග ලක්ෂණ මතුවෙනවා කියලා කියන්නේ ලොකු වාසනාවක්. එන්නේ ලෙඩා කවදාක රෝග ලක්ෂණ කියන්නේ නැහැ. ලෙඩාට කවදාක රෝග වෙනවා. අපේ නීති වලින් බෙහෙත් දෙන්න ගියාට පස්සේ ආටිකල මහත්තයා කිව්වලු කොච්චර සංඝයානම් ප්‍රතිකර්ම කරත් එකම සංඝයා වංශන කොටක් තමයි තියෙන්නේ ලෙඩේ කියන්නේ. ආපහුම නැතිව බලලා කතා කරගෙන ඉන්නවා ඒක මාත්‍රකේ බුද්ධාම උගන්වන්න ගන්නවා Taman මේ ආවේ මොකටද ඇයි මම නෑමයි අනකම් එකක් කියලා කියන්නේ ඒසාවෙ ලෙඩා දක්වනවා නම් මෙන්න මෙහෙමයි මේ රෙදෙන්නේ තානම්මනම් මොකුත් නැහැ ඒ නිසා අපි හොඳ සතියේ යුක්තව ඉන්නකොට රෝග ලක්ෂණ මත වෙන මේ යට ගෑ නැති කොයිට දිවලා කපුණා ඕක තමයි දක්න යන්නේ කියන්නේ දැන් මේක දන්නවනම් අන්තකාර වෙනකොට කොච්චර හොඳද ඊට පස්සේ දන්නා මගේ මොඩකම නැහැ තේවදින්නේ. මේ මොඩකම නැතුව බැලුවට පස්සේ ඇත්තටම කියනවා යකින් කම්ම යෙන්නේ. ඒ නිසා යටකෙයි යනාස්ත දරගන්න ඉතින් ගන්න තියෙන ලාභය තමයි මේ කර්මගත දෙහිල්ලට දෙදන්නේ සම්බන්ධ නැහැ. කොන්ද හෝ ඒවා නරක හෝ ඒවා මගේ වචනේ කියනක බෙදාගෙන කරන පරිප්පුවක් තියෙනවා. ඇද්දගෙන නාම නෑමක් තියෙනවා. ඉතින් කාටවත් දොස් කියන්න බෑ. බුදුදහමේ දීලක් නෑ කාටවත්. බුදුදහම වහන්සේ තියා ඔය හතර දෙනාගේ කල්යාවට පස්සේ අර මාවසේතුන්ගේ වෛෂිකතා වුණානේ. ඒ මනුස්සයා කියලා කියනවා මාවසේතුන් මේ වෛෂ මේකට සම්බන්ධ වෙච්ච නිසා මෙයා හිතුවා රට්ටු හිටියා මාවසේතුන්ගේ කියන කීර්ති නාමය මෙයා පාවිච්චි කරා කියලා. දැන් මේ ගැන වෙනම ඥානය පාවිච්චි කරලා කිව්වා මම එකක් කියන්නම්. කිසි කෙනෙක් නිසා කිසි කෙනෙක් බබලන්නේ නැහැ. කිසි කෙනෙක් නිසා කිසි කෙනෙක් බින්දාර වස්තු නැහැ. අපි බින්දාර වස්තු හදනම් අපිමයි. අපි බලන අපිමයි. අපිට කර්ම හොඳ කර්ම රැස්වෙන නම් අපිමයි. නරක කර්ම කරන අපිමයි. අපි නේ මමමයි. ඉතින් කුතුහ ශක්තියක් කරන භාවනා කරනකොට මොකක්වත් නෙවෙයි දුක්ඛී බින්ද. මේ මේ දේවල් වෙලා තියෙනවා කියලා දන්නවා. එනිසා ලාභයට බිස්නස් එකදී පාඩු බිස්නස් එක කියලා හඳයි කියන්නේ. මොකද හැම ට්‍රාන්සැක්ෂන් එකක්ම ලියලා. ඉතින් මේකටත් බය වෙනවා. මේකට බය වෙනවා. මොකද නියමද වැඩි. කවුන්ටි කියන්නේ කොහොමද? එනිසා යටගෙන බව ගන්නවා මට නම් පේන තියෙන එක හොඳ ප්‍රවර්ධනයක් කියලා. ඒ වගේම මේ සක්මන් කරනකොට ඒ ගැටි වැඩි වෙලා යන හැටි දකිනවා නම් ඉතින් හරි ඒ කියන්නේ සක්මනේ උත්තරීම එකලස ඇවිල්ලා කියන්නේ. පිටේ කියලාත් නෑ Taman හොඳට තේරෙනවා. මේක මෙහිමයි ගැටේ වදින්නේ කියලා ඒක ලොකු ලොකු මොකද්ද කියන්නේ? ඩයග්නොසිස් ලොකු නිරීක්ෂණයක්. ඒක දිගටම යන්න දෙන්න බුදුරජාණන්සේ සඳහන් කළා තියෙනවා. කවදාකවත් කෙනෙක් දන්නවා නම් දැන දැන ආයේ වැරද්ද කරන්නේ. නොදැනීම තමයි ප්‍රධාන කුසල කර්මය. ඒ නිසා ඒක කර්මයක් කරන්නේ. ඒ නිසා වැරද්ද හෝ වේවා, හරිදී හෝ වේවා ඇති හැටියට දකිනවා නම් ඒකෙන් ආයෙ කොම්ප්ලිකේෂන්ස් එනවා. නිදහසමයි එන්නේ. මේ ඉස්තන සංයුක්ම දෙන්නේ මේ අඩිය ඉඳලම විශ්ලේෂණය කරනවා. ගරුතර ස්වාමීන් වහන්සේ භාවනා කරගෙන යන්නේ දැනෙන හිස් බවද ශූන්‍යතාවයෙන් හඳුන්වන හඳුන්වන්නේ යන අපට කර්මයන් පහදා දෙයි. මේ කියන හිස් බව පංචස්කන්ධය අනුගතොත් පස් ආකාරයකට වැටෙනවා. කාය සංඛාර, වචී සංඛාර, මනෝ සංඛාර ගත්තොත් තුන් ආකාරයකට වැටෙනවා. අපි අල්ලාගෙන කියන රූප වේදනා සංඥා සංකාර කියන හැම දෙයක්ම හික්කම කියනවා. ඒ හික්කම පිළිබඳව වාක්‍ය පහක් මේ ත්‍රිපිටකයෙන් හදලා ගන්නවා නම් චන්ති සූත්‍රයේදී ධර්ම සංකල්ප කරලා තියෙනවා මෙන්න මෙතන ගියාට පස්සේ ඥාණයෙන් දැකපස්සේ කායේන චේව පරම සත්‍යං සත්‍ය කරෝති කියලා කයටත් තේරෙනවා කියනවා මේ ඥාණය පහළ වෙනකොට කයේ සෑහෙනවා. කයේ තියෙන මේක ගන්න දෙයක් නැහැ මේක විනිවිද පේන ගතිය. සීතු ගතිය කායේන චේව පරම සත්‍යං සත්‍ය කරෝති. වේදනාව ගැන කතා කරනකොට කියනවා මේ එන වේදනාව අවේදිත සුඛයක් කියලා. විඳින්න බැරි සුඛයක්. අපි සාමාන්‍ය සුඛය කියලා කියන්නේ විඳින්න. නමුත් මේක වේදනාව හරහා ගිය වේදනාවක් සංඥාව ගැන කතා කරනකොට කියනවා නසඤ්ඤ සංඤී නෝපිය සංඤී නවිභූත සංඤී න විසංග සංඤී ඒවන් ප්‍රමේකස්ස විභූති රූපං සංඥාන දානානි ප්‍රපංච සංකා කියලා සංඥාවකට යනවා මේ සාමාන්‍ය අපි ළඟ තියෙන සංඥාව නෙවෙයි විසඤ්ඤ වෙලක් නැහැ අසඤ්ඤ සත්‍යෙත් නෙවෙයි සංඥාව නැති වෙලත් නෑ මොකද්ද සංඥාවකට එන එක වචන ලගන්නේ නැහැ. ඒ ශුන්‍යතාවයේ තියෙන සංඥාව කියන්නේ බෑ. ඒ සංස්කාරවල යනවා කුසංඛාරගතං චිත්තං. සංස්කාර කියලා කිසිම චේතනාවක් කිසිම විල් එකක් කිසිම අදිෂ්ඨානය මොකක්වත් නෑ සියල්ලම සිදු වෙන දෙයක් මිස කරන කෙනෙක් නෑ. ඒකට කියනවා thought without thinking. thoughts වලින් කියන හොඳටම දන්නවා මේකට අයිතිකාරයක් නෑ. පිටුත් වෙනවා. වේදනාව වගේක් තියෙනවා. ඒක මගේත් නෙමෙයි මටත් නෙමෙයි මොකද නෑ කියන්නත් බෑ නමුත් මට ඒක සිබල කරනකොට නෑ. සංඥා වගේක් තියෙනවා කිසිසේත්ම ගැළිය වදින්නේ. වේදනාව වගේක් තියෙනවා සම්පූර්ණ ඉවසන්න පුළුවන්. රූප වගේක් තියෙනවා මම නරතු කරන දෙයක් නෑ. ඔක්කොම මේ වගේ වැඩ කරන්න පටන් ගන්නවා. විඥානයක් එනවා අනිදස්සන විඥානයක් එනවා පිළිබු නොකරන විඥානය. ඒ නිසා පංචස්කන්ධෙම යන්න දකිනවා. ඒ පංචස්කන්ධෙම නිවන් අවස්ථා ශූන්‍යතාව කියන වචනේ විස්තර කරගන්න. මේ හැම කෙනාම පහමක් දකින්නේ. දහේ දකින්න කියන කීටි ආ ඒකෙන් දෙකේ ගියනවා. අච්චතු මෙච්චර නම් මෙච්චර කොච්චර කියලා ගණන් කරලා කියලා ගන්න. 100 නම් 220යි. ඊට තමයි රූපස්කන්ධය මෙහෙමනම් අනිත්‍යවත් මෙහෙමයි. දකඩ මල්ලට ගුල්ල ගහුවා නම් හාල් මල්ල නොබල විසිකර කියන්නේ. රූපස්කන්ධය නියම නම් ওই වේදනා ස්කන්ධ ගැන කතා කරනකොට රූපස්කන්ධය අවබෝධ තුලින් සමහර අනිත්‍යතාවය. සමහර වේදනා ස්කන්ධය අවබෝධ තුලින් අනිත්‍යවයි. එකක් ප්‍රත්‍යක්ෂ කරනවා අනිත්‍ය අනුමාන ඥානවලට. කොහොම හරි පහ පිළිබඳව විපස්සනාවෙන් ප්‍රත්‍යක්ෂව අනුමාන දෙකටත් වෙනවා. ඒ හැම එකක්ම ශූන්‍ය වෙන්නේ වෙන මොකක්වත් නෙවෙයි ඒක දැක්කේ බලනකොට වචනෙත් නගන්න බෑ. ලෝකෙකින් ව්‍යාකරණයක් නගන්න බෑ කොමියුනිකේට් කරන්න බෑ. ඒ නිසා තාවෝසම් යන කෙනෙක් කියලා කියන්නේ තාවෝ that can be communicated is not eternal තාවෝ කියලා. බුදුජානනාංශගේ පණිවිඩය කවදාකවත් වචන ගන්න බැ සාරාර්ථය. වට තියෙන නිදර්ශන ටික තමයි 84000ක් දක්වා සම්දේ වෙලා තියෙන්නේ. නියම පණිවිඩය වචන ගන්න එක අනිවාර්යයි. අටක් අවතරයි. නමුත් අපි මේ දන්න දේවල් ගෙවම් කරගෙන ගෙවම් කරගෙන යනකොට යනකොට තේරෙනවා අපි යන්නේ මේ අනිත් වචනිය පැත්තට. ඒක අසත්පුරුෂයන් කියන්නේ බයක් විදියට, තනිවීමක් විදියට, අසරණ වීමක් විදියට, ඒකාකාරීකමක් විදියට, විපාකරණයක් විදියට. නමුත් සත්පුරුෂයා දැනගන්නවා මේ පැත්තේදී කාය කර්ම වචී කර්ම මනෝ කර්ම නැත, රාග දෝෂ මොහ නැත, චිත්තක්ෂණේ පිළිසිදී. ඒක නිසා මෙතනදී ගියා අසත්පුරුෂයා බය වෙලා පනිනවා, සත්පුරුෂයෙක් බය වෙලා. නිසා ශුන්‍යතාවයට යන්න යන්න යන්න යන්න හොඳ සද්ධාාවක් ඕන. හොඳ වීර්යයක් ඕනේ. ඒක තමයි අපි මේ ටික ටික ටික ටික ටික පුරුදු කරන පුරුදු කරගෙන යන්නේ. ඒක ඔය මේ ක්‍රිෂ්ණමූර්තිතුමා කිව්වේ freedom from known cake. අපි දන්න යමක් කියන මේ තේරම තමයි. ඒක කියනකොට හරි සෝයි රෝක් මේ රෝකයි. ඇයි අපේ මෙච්චර ආදායම ඉදිරි කරගත්ත මේ උපාධි මේ සල්ලි මේ ගම්ගුණාම මේ සෞඛ්‍ය මේ කීර්තිනාම මේ තරුණකම තරුණහම හේරම ඉවරයි. පූජ්‍යපාද ගරු උදේවිගම ධම්මජීව ස්වාමීන් වහන්සේ